මයික්‍රොෆෝන් ඔන් කරන්න පුළුවන් නේද? සාදු සාදු සාදු සාදු නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි Damang saranang gacam. Damang saranang Sanggang saranang gacchami. Sanggang saranang gacchami. Dutiapi buddhang saranang gacchami. Ya. Dutiyampi buddhang saranang gacchami. Dutiyampi damang saranang gacchami. Ya. Dutiyampi Damang saranang gacchami. දෘතියම්පි සංගම් සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං ආනන්දන්තේ පාරාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාරාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි උසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි උසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දෙන් නිත්‍ය පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත දැන් අපි ඉරුදින සමූහ භාවනා වැඩසටහනේ වැඩසටහන ආරම්භ කරන්නයි අපි දැන් සූදානම් වෙන්නේ. ඉතින් අපි මේ වැඩසටහන පැවැත්වීමේ මූලික අරමුණ තමයි ගොඩක් වෙලාවට මේ භාවනාව තනියම කරගෙන යෑමේ අපහසුතාව තියෙන භාවනා යෝගාවචරින්ට අනුග්‍රහය පිණිස. නැවත නැවත මේ මූලික උපදේශ මතක් කර දෙමින් විදර්ශනා භාවනාව ආරම්භ කළ යුතු ආකාරය සවිස්තරාත්මකව අපත් සමග කරගෙන යාම සහ ඒ වගේම දැනට භාවනාව කරගෙන යන භාවනා යෝගාවචරින්ගේ අභිවෘද්ධිය පිණිසත් ඒ වගේම එදිනෙදා තම තම තමන් විසින් කරගන්නා වූ මේ භාවනා වාරයන් වල තියෙන අඩුපාඩු අවශ්‍ය කරන මේ කමඨහන් පිරිසුදු කර ගැනීම එමන් නැත්නම් උපදෙස් ලබා ගැනීම ඒ ආදී ඒ කටයුතු පෙරමුණ කරගෙන තමයි අපි මේ වැඩසටහන දිගටම පවත්වාගෙන යන්න තීරණය කරේ. ඒ වගේම ඊට අමතරව යම්කිසි කටයුතු වාචිකව දැනගන්න අවශ්‍ය නම් භාවනාව සම්බන්ධව වෙන යම් ගැටලු තියෙනවා නම් ඒවත් ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි සුපුරුදු පරිදි පංචශීල සමාදන් වීමේ අනතුරුව මුලින්ම තියෙන අද භාවනා වාරය ආරම්භ කරන්න. භාවනාවක් ආරම්භ කරන්න නම් මුලින්ම භාවනා යෝගාචරය ඒ භාවනාවට සුදුසු තැනක ඉන්නවන ะ. සුදුසු ආසනයක යෝගාචරය ඉඳින්නවන ะ. සුදුසු ඉරියව්ව සකස් කර ගන්න ඕන. ඉතින් මේ තුන අංග සම්පූර්ණ වුණාට පස්සේ භාවනා යෝගාචරයට කිසිම ගැටලුවකින් තොරව තමන්ගේ භාවනාව කරගෙන යන්න පුළුවන්. එතකොට භාවනා උගන්චරයට මුලින්ම කරන්න තියෙන්නේ තමගේ කය සමබරව ඉඳගෙන සැහැල්ලුවෙන් කය සමබරව තබාගෙන උඩුකය ඍජුව තබාගෙන ඇස් දෙක මහගෙන භාවනාවට අවශ්‍ය කරන මූලික ප්‍රවිෂ්ඨය ලබා ගැනීමයි යෝගාවචරයේ පැත්තෙන් කරන්න තියෙන්නේ. ඒකර බලන්න තමන් තමන් මේ වාඩි වෙලා ඉන්න ඉරියව්ව ගත්තට පස්සේ සමබරව සැහැල්ලුවෙන් වාඩි වෙලා ඉන්නවා. තමන්ට යම් කිසි වෙනසක් කරගන්න අවශ්‍ය නම් ඒ ඕනම දෙයක් දැන් කරගන්න පුළුවන්. තමන්ට යම් කිසි අපහසුතාවයක් තියෙනවා නම් තමන්ට සුවපාසු ආකාරයට ඉඳ ගන්න පුළුවන්. එහෙම යම්කිසි ගැටලුවක් තියෙනවා නම් බලන්න ඒ ගැටලුව හැම එකක්ම निराකරණය කරගන්න ඕන භාවනා ඉදිරියට කරගෙන යන්න. ඉතින් අපිට පුළුවන් සාමාන්‍යයෙන් අපි කවුරුත් දන්න පරිදි වම් අතෝඩින් දකුණු අත තබලා උඩුකය ඍජුව තබාගෙන සමබරව ඉන්නවද කියලා බලන්නයි තියෙන්නේ. එහෙම ඉන්නකොට මම දැන් මෙතන වාඩිලා ඉන්නවා කියන අරමුණට ඉබේම හිත එන්න ඕන. මොකද ඉබේම හිත එන්න ඕන කියලා කියන්නේ අපි බාහිර දේවල්. ලෝකේ බාහිර දේවල් අනවශ්‍ය දේවල් හිතන්නේ නැත්නම් හිතට එන අරමුණු ඔස්සේ හිත යන්නේ නැත්නම් ආරේෂ්ඨාංගික මාර්ගයට අනුව ඒ යෝගාවචරය තුළ සම්මා වායාමයේ තියෙනවා. එතකොට සම්මා වායාමයේ තියෙනවා නම් ආයි සම්මා සතිය කියන එක චේතනා පහළ කරලා කරන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. ඒකට කෙලින්ම හිතෙන්නේ තමන් ඉන්නේ ඉරියව්වට තමයි. අපි ඇවිදිනකොට ඕ නිදාගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට හෝ වාඩි වෙලා ඉන්නකොට ඒ ඕනම ඉරියව්වක අපි ඉන්නකොට අපි ඉන්නවනම් අපිට ඉන්න තියෙන උපරිම ඉරියව් හතර විතරයි. ලෝකේ මොනලොක්කට උනත් ලෝකේ දුප්පතාටත් පොහොසතාටත් තියෙන්නේ ඔය කියන ඉරියව් හතර තමයි. ඒතර ඔය ඉරියව් හතරෙන් එකක ඉන්නකොට අපි බාහිර දේවල් විතරේන ඉතිබිලි. ඇසට කනට නාසයට එන ඒ ස්පර්ශයන් කෙරෙහි හිත යන්නේ නැත්තම් අරමුණ කෙරෙහි හිත යන්නේ නැත්තම් ඉඳුරන් කෙරෙහි හිත යන්නේ නැත්තම් මනසට එන ධම්මාරම්මණයන් කෙරෙහි හිත යන්නේ නැත්තම් ඔහුගේ හිතට ඉන්න ඕ ඉන්නේ ඉරියව් හිතක්. මේ මූලික වශයෙන් භාවනාව කරන්න තියෙන්නේ මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන අරමුණ දැක ගන්න පුළුවන් ද කියලා බලන්න. ඉතින් කවුරු හරි ඇහුවොත් යෝගාචරයෙන් වාඩි වෙලා ඉන්නවා කියලා කොහොමද දැනගන්නේ? තමන්ගේ පිටිපස්ස පැත්ත බිම ඇදලා තියෙන එකෙන් තමයි. බිම හෝ තමන් ඉන්න ආසනය. උටු හෝ ආසනය. අන්න ඒ අන්න එතෙන්ට හිත ගන්න පුළුවන් නම් යෝගාචරය දැනගන්න ඕන දැන් මේ වෙනකොට මම බාහිර අරමුණක නෙමෙයි හිත තියෙන්නේ සම්මා සතිය මොකක් සම්මා සතිය කායනපස්සන කාය කෙරෙහි සිය පවත්න මේ දේවල් හිතලා කරන්න අවශ්‍ය දේවල් නෑ මේ ඔටෝමැටිකලි ස්වයංක්‍රීයව වෙන දේවල් ආරේෂ්ඨාංගික මාර්ගයේ හිත හිත යන්න දෙයක් නෑ සම්මා දිට්ඨින සම්මා වායමයට එන්න පුළුවන් නම් ඊළඟට සම්මා සතියට ඔටෝමැටිකලි එනවා හිත කායනපස්සනාවට එනවා ඒ වෙලාවේ Tamanට දරා ගන්න බැරි අධික වේදනාවක් තියෙනවා නම් වේදනාවට පස්සනවට ඉබේම මාරු වෙනවා. මේ දේවල් අමුතෙන් අමුඩ ගහගෙන අර කුඹුරු කොටා වගේ එහෙම කරන්න දෙයක් නැහැ නේද? ඒ යෝගාචරයට අවශ්‍ය කරන ට්‍රක් එකට අවශ්‍ය කරන පීල්ලට හිත දාගන්න විතරයි තියෙන්නේ. අමුතෙන් මහන්සියලා ඒන් කොටනවා වගේ එහෙම කරන්න දෙයක් නැහැ. බොහොම සරල නිවන් දකින්නවා කියන්නේ නිවන් දකින්නවා කියන මාර්ගයට තියෙන මේ හිත ඡන්දය චිත්ත වීරය විමර්ශාව යොදන්න විතරයි. ඉරිදිපාද හතර යොදන්න විතරයි. වඩන්න විතරයි තියෙන්නේ. දැන් බලන්න තමන් ඉන්න ඉරියව්ව තුළ සිය පවත්නකොට තමන්ට ස්වභාවිකව තමන් ජීවත් වෙන බව තමන්ට හුස්ම ගන්න බව දැනෙන්න පුළුවන්. අපි ජීවත් වෙනවා කියලා දැනගන්න එක්කෝ හුස්ම දැනීමෙන් එහෙම නැත්නම් වේදනාව. තමයි ඩීච් එකක් කුමක් හෝ බඩේ එකක් කුමක් හෝ තුනඩි එකක් කුමක් දනිෂ්කක් කුමක් දැනෙන්නේ නැත්නම් අමන්න තේරෙනවා ස්වභාවික හුස්ම ඉහළ යනවා පහළ යනවා නාසිකාග්‍රය. පිම්බීම හැකිලීමෙන් නම් උදරේ පිම්බෙනවා හැකියි. ඉතින් අර සංකීර්ණ ලෝකය ගැන හිත හිතා ඉන්න යෝගාචරයට එක සරල අරමුණකට හිත අරගන්න පුළුවන්. බලන්න නාසිකාග්‍රේ නාසිකාග්‍රේ වැදිලා හුස්ම ඉහළ යනවා. හුස්ම පහළ යනවා. නාසිකාග්‍රේ වැදිලා හුස්ම ඉහළ පහළ යනවා කියන්නේ යෝගාත්‍රය හුස්ම රැල්ලත් එක්ක හිත යන්නේ. ඕ ඉන්නේ හුස්ම දැනෙන තැන ඉන්නේ. හරියටම ඕක බලන්න පුළුවන් ඔය අපි සාමාන්‍ය භාවනා කරන තැන හඳුන් කූරු පත්තු කරනවානේ. සමහර වෙලාවට භාවනා කරනකොට කියන හඳුන් කූරු සුවඳක් එනවා. භාවනා කරගන්න බාධාවක් වෙනවා. අන්න එතකොට යෝගාචරය දරගන්න ඕන හඳුන් කූරු සුවඳත් එක්ක යනවනම් ඒ කියන්නේ තමන් ඉන්නේ උස්ම රැල්ල තුලයි ඉන්නේ. උස්ම රැල්ල තුල සිය පවත්තන්න ගියොත් يعني හුස්මේ වෙන වෙනස්කම් නිසා භාවනාවට බාධාවක් වෙනවා. අනුකූර සුවඳක් ආවත් ඒක බාධාවක් වෙනවා. ගඳක් ආවත් ඒක බාධාවක් වෙනවා. නමුත් යෝගාවචරයා හුස්ම දැනෙන තැන හිටියොත් ඒ හුස්ම යන්නේ ආකූල ප්‍රවාහයක්ද එහෙම නැත්නම් අනාකූල ප්‍රවාහයක්ද එහෙම නැත්නම් ස්පන්දන ආකාරයෙන් ඊටම ව්‍යාකූල ආකාරයෙන් හුස්ම වේගෙන් අතිදානවා හුස්ම ඉහළ පහළ යනවාද කියන එක අදාළත්වයක් නැහැ භාවනාවේ බොහෝ කමඨා වර්තාවල මට මෙහෙමයි හුස්ම දැනුනේ මෙහෙමයි මෙහෙමයි කියලා කියනවා. ඒ කියන එකෙන් තේරෙන තමන් ඉන්නේ හුස්ම දැනෙන තර නෙමෙයි. හුස්ම දැනෙන තර ඉන්නවා නම් දැනුවත් භාවයක් විතරයි තියෙන්නේ ඔක්කොම. උගාදරේ හුස්මේ වෙන්නේ මොකද්ද කියන එක අදාළත්වයක් නැහැ. වෙන්නේ මොකද්ද කියන එක විස්තර හොයන්න යන්නේ අධික ලෙස හිත විසිරනවා නම් විතරයි. බාහිර අරමුණු කෙරෙහි හිත යන්නේ නැත්නම් කොහොම ලස්සනට අපිට බලා ගන්න පුළුවන් නාසිකාග්‍රේ හෝ උඩුතොලේ හෝ ඇදිලා උෂ්ම ඉහළ යනවා නාසිකාග්‍රේ හරි උඩුතොලේ හරි නාසය ඇතුල් බිත්ති ඇදිලා උෂ්ම පහළට එනවා එහෙම නැත්නම් උදරේ බඩ හෝ පපුව උස් පහත් වෙන එක බොහොම ලස්සනට මේක දැක ගන්න පුළුවන් යෝගාචරය මේ සරලත්වය මේ සරල භාවනා ක්‍රමය නිවන් දකින්න තියෙන මේ සරල ආරෂ්ඨාංගික මාර්ගයේ සංකීර්ණත්වයක් කරා අරගෙන යනවා කරන්න ඕන දේ මොකක්ද කියලා හරියට දන්නේ නැතුව කරන්න ඕන දේ මොකක්ද කියලා දන්නවනම් ලෝකේ පෙරළුණා තමන් ඉන්න උස්ම දැනෙන තැනයි මට හඳුන් පුරු සුවඳක් එනවා මට අර සුවඳ එනවා මේ සුවඳ එනවා කියලා වර්තාවල දාන්න අවශ්‍යතාවයක් නැහැ ඒ දාන කොටම තේරෙනවා උස්ම රැල්ලත් එක්ක යනවා රැල්ලත් එක පෙන හොල්ලටම යනවා. දැන් බලන්න හුස්ම දැනෙන තැන ඉන්නකොට මම දැන් ආස්වාස මම ආස්වාස කරන කියලායි පටන් ගන්න. මම ප්‍රාස්වාස කරමි කියන ඒ 100ට 100ක් පු탁ජන භාවය. සම්මුතියෙන් තමයි අපි භාවනා පටන් ගන්න. පුතග්ජනය භාවනා පටන් ගන්න පුතග්ජන භාවනේ ලෝකෝත්තර භා තරකින් කරන භාවනා කරන්නේ දැන් අන්න එහෙම ටික ටික යනකොට මේ හුස්ම දැනීමේ තියෙන සතරමා ධාතු ස්වභාවය හුස්ම මම හුස්ම ගන්නවා කියලා හිතුණාට මේක ස්වභාවික යන දෙයක් මේක හුස්මෙන් හුස්මට ආස්වාසෙන් ආස්වාසයට ප්‍රාස්වාසයෙන් ප්‍රාස්වාසයට පිම්බීමෙන් පිම්බීමට හැකිලීමෙන් හැකිලීමට වරින් වර වෙනස් වීමකට ලක් වෙනවා අන්න ඒතර යෝගාචරය දැනගන්න මම ආස්වාද කරනවා නෙමෙයි උස්ම දැනීම කෙරෙහි සිය පවත්තන එකයි මම මේ කරන්නේ යෝගාචරය නෝබ තේරුම් ගන්න කමටහ වට්ටා කීයක් දාන්න ඕනද මම උස්ම ගන්න ඕනේ මේ මම උස්ම හෙලනවා මේ ස්වභාවිකව දැනෙන උස්ම හැමදාම කමටහ වර්තාව කියන්නේ මම උස්ම ටිකට ගත්තේ මේ මම ආස්වාද කරේ මම ආස්වාද කරන්නේ දැන් මම පටන් ඒ අමු සක්කාය දිට්ඨියෙන් තමයි භාවනා අපේ භාවනා අත්දැකීම අනුව අපේ අවබෝධය අපි වෙනස් කරගන්න අපි දන්නේ නැහැ. ඒ වෙනුවෙන් අපි අපේ ප්‍රඥාව අපි මෙහෙවන්නේ නැහැ. කියන්නේ අපේ හිතේ තියෙන ප්‍රඥාව අපි භාවිතාවට ගන්නෑ. හැම හුස්මකම ප්‍රඥාවට අදාළ කොටසක් තියෙනවා. විඥාණයෙන් එහෙම නැත්නම් සිතෙන් යමක් දැනගන්න එක ප්‍රඥාවෙන් වටහන ප්‍රඥාවෙන් වටහාගත යුතු හුස්ම කෙරෙහි විඥාණය විසින් දකගන්න මොකද ප්‍රඥාව මේ හුස්ම මට පාලනය කරගන්න පුළුවන් එකක් නෙමෙයි මේක දීර්ඝව යනවා මේක කෙටිව යනවා ඒ අනාත්ම ස්වභාවය යෝගාවචරය දැකගෙන දැකගෙන දැකගෙන ගියා නම් ওই බාහිර අරමුණු සම්පූර්ණයෙන් නතරයි. දැන් මේක ප්‍රඥාව වැඩෙන පටන් ගත්තට පස්සේ ආයි බාහිර අරමුණු වෙන විදිහක් නැහැ. යෝගාවචරය ඔහේ නිකන් උස්ම දිහා බලන් ඉන්නව නෙමෙයි. ඒක බොහොම අවබෝධයෙන් දැනුවත් භාවයෙන්. විමර්ශාවෙන් විමර්ශා නුවණින් දැක ගන්නවා කියලා කියන්න පුළුවන්. අන්න එහෙම දැකගත් භාවනා කරච්චරය තමයි සෑම පරයන්කෙන් පරයන්කයටම නිවන කරා යන්නේ. එහෙම නැත්නම් අර ගොම්බෙට්ට වගේ හැමදාම එකම තැන තමයි ඉන්නේ. වැටිච්ච තැන ඉඳලා. මැටි ගුලියක් අය පොළවේ ගැව්වහම ඉන්න රබර් බෝලයකුයි මැටි ගුලියකුයි පොළවේ ගහන මොකක්ද මේ වෙනස වෙන්නේ? අර මැටි ගුලිය වැදුන තැනම චමස් ගාලා නතර වෙනවා. ඉතින් එහාට යන්නේ නැහැ. චලනයක් පෙන්වන්නේ නැහැ. භාවනාවේ චලනයක් වෙන්න නැත්නම් අපි ප්‍රඥාවට වැඩෙන්න අවශ්‍ය ඒ වටපිටාව සකස් කරන්නේ නැති නිසා. දැන් බලන්න මේ හුස්ම දැනීමට සිය පවත්නකොට මොකද වෙන්නේ? දැක්මින් කරනවා කියන්නේ මොකක්ද? ඒක වෙනස. පතා භාවනා කරනකොට අපිට ඕනම කාලයක අපිට අවශ්‍ය වෙලාවක භාවනා කරන්න පුළුවන්. කාලයක් වෙන් කරගත්තොත් අපි හැම දිනකම ඒ වෙලාවෙම ඒ මොහොත කරගෙන යනවා. ඒකද වෙනස? දිනපතා භාවනා කිරීම මම කරනවා දිනපතා භාවනා. එතකොට වෙලාවක් නැහැ නේ. එහෙමයි සම්පූර්ණ. අර වෙලාවක් නැති වුනහම මොකද්ද තියෙන්නේ? ඒක වාසියක්ද අවාසියක්ද? අවාසියක්. මොකද්ද අවාසිය? ඒ මොහොතේ එනකොට අනිත් අය දැන් මේ එක්කෙනෙක් විතර කතා කරන්නේ. අනිත් අය ඒක හද්දන. වෙනවතා භාවනා කරන වෙලාවක් දාගෙන නැහැ. ඒතර ඒක තියෙන්නේ මොකද්ද වාසිය අවාසිය? ඒක මග ඇරෙන්න පුළුවන් සමහරවිට. මග හැරෙන්න පුළුවන්. දැන් බාරාට වෙලාවක් වින් කරගත්තාම දැන් මග හැරෙන්න බෑ. ඒ වෙලාවට මතක් මතක් කරනවා. සිත සමාධිගත වීම ඉක්මන් වෙනවා. කොයි එකේද? කාලයක් වෙන් කර ගැනීම. එකම වෙලාවට කරනකොට සිත සමාධිගත වෙනවා. එතන අපිට අනිත් අයට එහෙම වෙන්නේ නැහැ. අනිත් අයට එහෙම වෙන්නේ නැහැ ඒක. ඊට වඩා ඉක්මනට මොකක්ද ඒකේ තියෙන මොකක්ද ඒකේ තියෙන වැදගත්කම? ඇයි භාවනාව භාවනාවට කාලයක් වෙන් කරනවා කියන්නේ අපි එතන මොකක්ද එතන වෙන්නේ එතන ප්‍රධාන වශයෙන්. එතකොට අපි එතන යෙදෙනවා වැඩි වාර ගානක් භාවනා කරන්න පුළුවන් භාවනාවට කාලේ වෙන් කරගත්තොත්ද වෙන් කරගන්න නැතුව භාවනා වැඩි භාවනා වාර ගානක් කරගන්න වෙන් කරගත්තොත් වැඩි කාල භාවනා කරන කාලේ වැඩි යනවා ඒ කාලේ වැඩි එකම තමයි සුභාෂිනී සුභාෂිනී මොකද කියන්නේ ස්වාමීන් වහන්සේ මට තේරෙන හැටියට කාලය කාලයක් වෙන් නොකර ගන්නවා කියන්නේ දෛනික සතිය පවත්ව ගන්නවා කියන එක කියලා හිතෙනවා. එතකොට අපිට හැම වෙලාවෙම භාවනා කාල වේලාව කාල වේලාවක් නැහැ කියලා කියන්නේ දෛනික සතියක සම්බන්ධයක් නැහැ. එතන. ඒ කියන්නේ මම නිශ්චිත වෙලාවක් අපි කියමු හවස 4 ඉඳන් 5 වෙනකම් භාවනා කරනවා කියලා. එහෙම එකක් දාගෙන නැහැ කියන එකයි තමයි කියන්නේ. කාල වේලාව වෙන් කරගෙන නැහැ. කාල වේලාව වෙන් කරගන්න තියෙනවනම් යා හවස 4ට භාවනා පටන් ගන්නවා. පහට අවසන් කරන පහට හරි හයට හරි. මේ දෙකේ වෙනස තමයි අපි දැන් කතා කරන්නේ. ඒතර වැඩි වාර ගණනක් භාවනා කරන්න පුළුවන්. ওই දෙකෙන් කොයි අවස්ථාවයි? ඕනම වෙලාවක භාවනා කරන කෙනාටද එහෙම නැත්තම් මම මේ වෙලාවේ භාවනා කරනවා කියලා වෙලාවක් දාගෙන තියෙන කෙනා ඕනෙම වෙලාවක භාවනා කරන්න කියලා. වැඩි වාර ගණන් භාවනා කරන්න පුළුවන්. එහෙමයි. නමුත් අපිට ඇත්තරම ඒක බැලුව බැලමට පේනවා මේ වෙලාවක් වෙන් කරගත්තේ නැති කෙනාට. දැන් වෙලාව වෙන් කරගත්ත කෙනාට එකපරයෙන් කියන්නේ තියෙන්නේ. එහෙමනේ. ඒක නේද කිව්වේ? එහෙමයි සර්නස්. ඔව්. අම බැලුව බැලමට අපිට එහෙම පෙවුනට ඔක ප්‍රැක්ටිකලි වෙන්නේ ඔගේ අනිත් පැත්ත වෙන්න ඕන. භාවනාවට වෙලාවක් වෙන් කරගත්ත නැති කෙනාට යා භාවනා කරන්න යාට වැඩක් නැත්තම් විතරයි. මොකද යා වැඩ කරලා ඉවර වෙන වෙලාවේ තමයි භාවනා කරන්නේ. ඒතරයට වෙලාවක් නැහැ. ඒතර එදා දවසේ යාට වැඩ අධික නම් එයාට එක පරියන්කයක්වත් කරගන්න බෑ. මොකද අර වෙලාවක් දාගෙනත් නැහැ. එහෙම නිශ්චිත plan එකක් නැහැ. ඉතර භාවනාවට අපි වෙලාවක් වෙන් කරගත්තොත් කොහොමද පරයන්ක වාර ගන්න වැඩි වෙනවද අඩු වෙනවද? හ්ම්? යන්න බල කල්පනා කරන්න. දැන් ප්‍රඥාව අවදි කරගන්න. නිශ්චිත වෙලාවක් වෙන් කරගෙන භාවනා කර ස්වාමීන් වහන්සේ අපිට දවසින් දවස වෙලාව දික් කරගන්න පුළුවන්. නෑ නෑ වෙලාව දික් කරගන්න කියන්නේ මම කියන්නේ පාර ගන්න. කොහොමද? වෙලාව ඉතින් කොහොමද? ඒක දවසේ අනු වෙනස් වෙනවනේ. වැඩි වාර ගණන් භාවනා කරන්න පුළුවන්. දැන් අපි ගත්තා නිශ්චිත බැලුවාම අපිට පේනවා දැන් හතරින් නම් පහ වෙනකම් භාවනා කරන කෙනාට ඒතර එක පරියන්කයනේ තියෙන්නේ. එම නේද? අපිට තියෙන එක පරියන්ක. නමුත් ප්‍රැක්ටිකලි ඕක ඕක වෙන්නේ අනිත් ඉතින්. ප්‍රැක්ටිකලි. අත් ප්‍රැක්ටිකලි වෙන දේ. ප්‍රායෝගිකව මොකද වෙන්නේ? අපේ හිත වේලාව ඈ? ඔව් කතා කරන්න හැමෝම කතා කරන්න ඕනේ. මොකද්ද ඕකේ තියෙන වෙනස? මට හිතෙන්නේ ස්වාමීන් වහන්සේ ජීවිතේ මුල් තැන දීලා තියෙනවා නම් භාවනාවට අපි වෙන වැඩ මොනවා තිබ්බත් ඒ වෙන් කරගත්ත වෙලාවේ භාවනා කරන්න පෙළඹ වෙනවා. හරි පෙළඹෙන. ඒතකොට එයාට අනිවාර්යක පරයන්කයක් තියෙනවනේ. මම කියන්නේ මම කියන්නේ ඔතන වෙලාවක් වෙන් කරගත්ත කෙනාට විතර කරන්න වෙන එක පරයන්කය නේද? ඒක ස්වාමීන් වහන්සේ දැන් වෙලාවක් වෙන් කරගත්ත එක්කෙනාට අනිවාර්යෙන් ඒ පරයන්කය කෙරෙනවා. ඊට අමතරව වෙලාව තියෙනවා නම් එයාට තවත් පරයන්කයක් කරන්න අවස්ථාව ලැබෙනවා කියන එක. අන්න ඒක තමයි මම දැන් කියන්නේ මට ඕන. දැන් අපි හවස 4 ඉඳන් 5 වෙනකම් පරයන්කේ අනිවාර්යයෙන්ම කරනවා නම් හවස නම් ඒක කරන්න දැන් උදේ වරුවේ වෙලා නැත්නම් ඒ උදේ වරුවේ දැන් බාර ගන්න පුළුවන්. එතකොට දැන් බැලු බැලමටම අපිට පේනවා වෙලාවක් වෙන් කරගත්ත කෙනාට එකපාර එකපාරයි බාර ගන්න පුළුවන් දවස. අපිට ඇත්තටම ප්‍රායෝගිකව ගත්තොත් වෙලාවක් වෙන් කරගත්ත කෙනාට තමයි වැඩිම වාර ගණන් බාර ගන්න පුළුවන්. එහෙමයි. මොකද යාට වැඩක් නැත්තම් භාවනා කරනවා දේවරුවෙක් කරන මොකද හවස 4 ඉඳන් 5න් පාරේ 6 වෙනකම් ඒ පරයන්ක අනිවාර්යයෙන්ම තියෙනවා. එහෙම එහෙම සමහරවිට. මොකද උදේ කරා කියලා අරක නැති වෙන්නේ නැහනේ. නමුත් අපි වෙලාවක් වෙන් කරගන්න නැතුව භාවනා කරනකොට තීන එකක් නැති වෙන්නේ අපුණා. එහෙමයි. මොකද ඒක වෙන්නේ යා බලන්නේ වැඩ ඉවර වෙලා. හ්ම්. භාවනා කරනවා. කවදාත් වැඩ ඉවර වෙන්නේ නැති නිසා gedara අදාන් භාවනා කරන්න වෙන්නේ. ඒරණේ දෙදික වෙනස. එහෙම සම්මත. අනිත් එක තමයි එතන වෙලාවක් වෙන් කරගත්ත කෙනාට අර සාරා කිව්වා වගේ එයාගේ සම්මා වායාමයේ කියන එක ක්‍රියාත්මක වෙනවා. කවුරු හරි හවස 4ට කතා කරොත් ඔය ඇර එලීට යන්න පාටි එකකට යන්න කතා කරොත් මොකද වෙන්නේ? එතකොට එයා එක්කට යන්නේ නැහැ කියලා කියන්නේ. එයා ඒ බාහිර අනවශ්‍ය දේවල් වලට යන්නේ නැතුව භාවනාවට වාඩි වෙනවා කියලා කියන්නේ ඒක තමයි සම්මා වායාම. එහෙමයි සම්මා සම්මා ආජීවී තියෙන්න පුළුවන්. සම්මා ආජීවී නැති වෙන්නේ නැහැ. සම්මා ආජීවී නැති වෙන සීලේ නැති වෙන්නේ. සම්මා ආජීවී තියෙනවා. සම්මා වායාමයේ කියන කෙන්නේ. සම්මා වායාමයේ තියෙන අනවශ්‍ය දේවල් හිතන්නේ නැතුව අපි භාවනා අරමුණක ඉන්න තාක් පමණයි. සම්මා වායාමයේ තියෙනවා අපිට සම්මා සත්‍ය අනිවාර්යෙන්ම ඇවිල්ලා තියෙනවා. මම ආයමේ තියෙන කෙනෙකුට චේතනාභාර කරන්න අවශ්‍යතාවයක් නැහැ මට සම්මා සමාධිය සම්මා සතිය ලැබේවා ඒක තියෙනවා නම් අනිත් එක එනවා කොහොමද ඒක නිසා අපි භාවනා කරන්න වෙලාවක් යොදා ගැනීම ඒතාවත් වැදගත් දෙයක්. ඒකෙන් ගොඩක් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මොකද අපේ අනවශ්‍ය ඉන්ද්‍රිය පෙනවීම කියන එක පැයකට එකමාරකට හරි අපිට ඒක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ඒ වගේම භාවනාවට තියෙන ප්‍රිපරේෂන්. ඊට පැයකට කලින් අපි ඒකට සූදානම් වෙන්න ඕන කොහොමද? දැන් හතරට එකපාරටම භාවනා කරන්න බෑනේ. ඊට කලින් දෛනික සතියෙත් එක තව දියුණු කරගන්න ඕන. දෛනික සතිය දිනු කරගත්තේ නැත්නම් අපිට භාවනායේදී 50කට වඩා භාවනා භාගයක්ම අපිට කරන්න තියෙන්නේ අය දෛනික සතියේ තියෙන වැරදි ටික නිවැරදි කරගන්න තමයි සිද්ධ වෙන්නේ. දෛනික අසතිමත් භාවයේ ඉන්නේ කොතනින්ද? සම්මා දිට්ඨිය නැතිකම. සම්මා දිට්ඨිය තියෙන කෙනෙක් කවදාද ඉන්ද්‍රිය පිනවන්නේ නැහැ නේ. සම්මා දිට්ඨිය කියන්නේ දුක දුකට හේතුව. පුතග්ජනයා ස්වභාවයෙන්ම කැමති දුකට. ඇයි පුතග්ජනයා කියන්නේ මේ සංසාර ගමන දුකට දුක මොන දේ කරත් අන්තිමට ඉතුරු වෙන්නේ දුක. ඒතකොට දැන් කාට හරි චෝදනාවක් කරන්න පුළුවන්. බුදුදහමේ තියෙන දුක විතරයි ඇයි සතුට ගන්න නැද්ද කියන එක ගොඩක් අය චෝදනා කරන දෙයක් තමයි. ඇයි අපි දුක ගැන කතා කරන්නේ අපි සතුට අපි කොච්චර ජීවිතේ සතුටෙන් ඉන්නවද සතුටෙන් ඉන්න පුළුවන් ඒ ඉන්න පුළුවන්කම තීජ්ජයි අපි දුක ගැන දුක්ඛ නිරෝධයක් ගැන කතා කරන්නේ අපි සතුට වෙන හැම වෙලාවකම ඒ සතුට දෙන්නේ මොකක් මතද ස්පර්ශය මත ස්පර්ශය අපිට ස්ථිරව තියාගන්න පුළුවන් නම් සතුට ස්ථිරව තියාගන්න පුළුවන් නමුත් සතුට කියන එක අර ස්පර්ශය වෙනස් වෙනකොට අර සතුට කියන එක නැති වෙලා යන එක උපේක්ෂා බවට පත් වෙනවා එහෙම නැත්නම් ඒක දුක සතුට නැතිවීමක් දුකක් බවට පත් ඒක නිසා අපි කොයි දේ මොන දේ සතුටෙන් පටන් ගත්තත් අපි හැමදේම එහෙමයි ළමෙක් ලැබුණ වෙලාවෙ නම් සතුටෙන් තමයි හැමදේම පටන් ගන්නේ. නමුත් ඉවර වෙන්නේ දුකින්. ඉතින් ඒක නිසා අපි කොච්චර විනෝද වෙන්නේ කියන්නේ කොච්චර ඉන්ද්‍රියන් පිනවන්නේ කියන්නේ අන්තිමට මේක කෙරවල වෙන්නේ සතුට මේ දුකින් දුකින් එහෙනම් දුක නිරෝධය කරන්න දුක නිරෝධ කරත් සතුට හොයන්න අවස්ථාවක් නැහැ. ඒ සතුට හොයන්න අවශ්‍යතාවයක් නැහැ. අතට හොයන්න අවස්ථාවක් නැත්තේ දුකක් ගෙන දෙන්න දෙයක් නැති. රහතන් වහන්සේට ඒකට රහතන් වහන්සේ සතුටෙන් නෙමෙයි තමයි. මාර්ගඵලලාභී පුජ්‍යලයන් සතුටෙන් නෙමෙයි. ඒකට දුක අවබෝධ කරනවා කියන්නේ. ඒකට සතුට වෙන වෙලාවක් නැද්ද? දුක අවබෝධ කරා කියලා කියන්නේ දුක් විඳීම නතර කරපා කියන එකක් නෙමෙයි. සතුට වෙන්නේ නැහැ කියන එකක් නෙමෙයි. දුක අවබෝධ කරගන්නවා කියලා කියන්නේ දුක් විඳීම නිසා අපේ මනසේ යම් කලබීමකටපත් වෙනවා. දුක් වීම නිසා අපි යම් කිසි අපහසුතාවයක කායික හා මානසිකව අපහසුතාවයකට අන්න ඒක අවසන් කරලා තියෙනවා. මොකද හේතුව ධර්ම අවබෝධය කරගෙන දන්නවා දුකක් ආවත් සතුටක් ආවත් එයා බලන්නේ දුකේ දුක කොහොමද සතුට කොහොමද කියන එක නෙමෙයි දුකක් ආවත් සතුටක් ආවත් වෙන්නේ ඉවර වෙලා යන එක තමයි. ඒක නිසා මාර්ගඵලලාභියාගේ කාර්යය තමයි දුක විඳින්න යන්නෙත් නැතුව සැප විඳින්න යන්නෙත් නැතුව දුකත් සතුටත් උපේක්ෂාවත් සැප දුක් උපේක්ෂාව කියන මේ තුනම එකම සංස්කාර ලෝකයට අයිති දෙයක්. බවට අහනවා. නමුත් එතකොට අපිටයි ඒක අතහ ගන්න බැරි අපි සතුට විඳින්න යන නිසා. දුකත් එක්ක රණ්ඩු කරන්න යන නිසා. සතුට සහ දුක එක්ක අපි රණ්ඩු කරන්න ගියොත් එහෙම ඒක විඳින්න ගියොත් ඒක සතුට වෙන්න ගියොත් අපිට කවදාවත් ඒ සංස්කාර ස්වභාවය යථා ස්වභාවය දකින්න බෑ. දැන් අපි ගත්තොත් පොඩි ළමයි අර මුහුදු වෙරළට ගිහිල්ලා බීච් එකට ගිහිල්ලා සෙල්ලම් කරනවා නේද? වෙලි සෙල්ලම් කරනවා, සෙල්ලම් ගෙවල් හදනවා. තවත් අම්මලා තාත්තලා යන්නේ නැහැ නේද ඒකට? මොකද ඒගොල්ලෝ දන්නවා ඒක පොඩි ළමයින්ගේ. පොඩි අයගේ සතුටක්. ඕකෙන් ඇති වැඩක් නෑ. ඒක දන්නවා. අන්න ඒකට අවබෝධය කියලා කියන්නේ අන්නේ. ඒතර මහා උන්දලා කරන දේ ඒ අර්ථයක් නැහැ කියලා දැනගන්න නම් ධර්ම අවබෝධයක් ලබන්න. අන්නේ ධර්ම අවබෝධය ලබන්න නම් අපි තුන හිතේ ඒකාග්‍රතාවයක් මනසේ සමාධියක් තියෙන්න. මේ සමාධිය ලබා ගන්න නම් සිහිය පවත්වන්න පුළුවන් වෙන්න ඕනේ. සිහියක් නැති තැන සමාධියක් නැත. එතකොට සිහිය පවත්වන්න නම් අපි මොකද කරන්න ඕන? සම්මා වායාමයේ කියන්නේ. යෝනිසෝ මනසිකාරය හා සම්මා වායාමයේ జాగරයන් යෝගය අපි පුහුණු වෙන්න ඕන. අන්න ඒව පුහුණු වුණොත් තමයි මාර්ග ප්‍රඥාව දක්වා මේ භාවනාව ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් වෙන්නේ අපි හැමදාම භාවනාව පැයක් විතර භාවනා කරනවා අනිත් වෙලාවේ අනිත් දේවල් වලට තමයි අපි කාලය වැය කරන්නේ. එතකොට අපි භාවනාව සඳහා කාලයක් වෙන් කරගන්නවා කියලා කියන්නේ අපි ඒ ගැන හිතනවා කියන එකයි. එහෙමයි සර්. අපි භාවනාව ගැන හිතන්න. දැන් අපි එදිනෙදා අනිත් කාරණේ තමයි අපි එතකොට දැන් භාවනා යෝගාවචරය ගත්තොත් අනාගත සැලසුම් කරන්න බැයිද අනාගතය ගැන හිතන්න බැයිද දැන් මම ඊළඟට විභාගයක් ලියන්න ප්‍රොමෝෂන් එකකට විභාග ලියන්න දෙනවා ඉංග්‍රීසි අධ්‍යාපනයේ ටික වැඩි දියුණු කරගන්න ඕන ඒතර යෝගාචරය භාවනාවත් එක්ක තමන්ගේ අර කියාපටි තමන්ගේ අනාගතය තමන්ගේ පවුල ගැන ඒක කොහොමද අපි මේ දෙකම තමන් ධර්ම මාර්ගයේ යන ගමන් අනිත් දේවල් ටික කොහොමද කරගන්නේ ඒ ගැන මේ අය හිතලා තියනවද බලන්න. තමන්ගේ රැකී ආරක්ෂා කටයුතු. ඒ අභිවෘද්ධිය සඳහා භෞතික ජීවිතයේ අභිවෘද්ධිය සඳහා කටයුතු කරන ගමන් භාවනාවේ භාවනාවට බාධාවක් කරගන්න නැතුව කොහොමද මේ භාවනාව ගෙනියන්නේ? මොකද්ද ඒ සඳහා තියෙන විද්‍යාත්මක ක්‍රමය? සයන්ස් එක මොකද්ද? හිතලා තියනවද? අපි උදේ ඉඳන් හවස වෙනකම් රැකියා කරනවා දවස් වෙනකොට ඇඟට බොහොම අමාරුයි හිතට බොහොම අමාරුයි ගොඩාක් වේසටපත් වෙලා තියෙනවා. දැන් ඇත්තටම අපි වේසටපත් උනේ මොකක්ින්දද රැකියාවෙන්? සහ අපේ අධ්‍යාපනික කටයුතු නිසා ඇයි අපි වෙහෙසටපත් වෙන්නේ මොකක් හින්දාද? දෛනික අසුතිමත් භාවය නිසා. දෛනික අසුතිමත් භාවය නිසා තමයි අපි රැකියා කටයුතු වලින් එම්බත් වෙන්නේ. දැන් කවදාවත් අනේ පිළිසිතුමා ඇවිල්ලා කියලා තියෙනවද මට? ඒ කාලේ හිටිය සවස් නෝර හිටිය ලොකුම කෝටිපතියනේ. එතන ඕගලන්ට වඩා අනිවාර්යම කාර්යබහුල කෙනෙක්. එතන කවදාවත් කියලා දෙනවද මම රැකියාවෙන් හෙම්පත් වුණා. මට මේ ටික කරගන්න බෑ. මගේ මේ බිස්නස් වැඩ කටයුතු කරගන්න බෑ. දකුණු ආසියාවේ ආ පෙර අපර දෙදිග ඒ වෙළඳ ගන්න දෙන. ජාත්‍යන්තර වෙළඳ ගන්න දෙනෝ පවත්වාගෙන යන්න බෑ මම සෑහෙන්න අපහසුතාවයකටපත් වෙලා තියෙනවා කියලා එහෙම කවදාත් ඇයිද කියලා තියෙනවා. එහෙම කවදාත් ඇයිද කියලා නැහැ. ඇයි ඒ කියලා නැත්තේ? සතියෙන් හිටපන්ස. සතියෙන් දවස ගත කරලා ඒ ඒ කිසිම දෙයක් මාර්ගඵල ලැබෙන්නේ විශේෂයෙන් ඒ කිසිම දෙයක් එය විඳින්න යන්නේ නැහැ. මම මේ කරන දේ මට ඇති වැඩේ මොකද්ද ඊළඟට මට මොකද වෙන්නේ දැන් ඔයගොල්ලෝ කියා කරනකොට එහෙමනේ හිතේ තියෙන්නේ ඊළඟට මට වැඩක් ලැබෙයිද අද දවල්ට මීටින් එකක් වැටෙයිද එහෙම නේද එහෙම නැද්ද අයියෝ මීටින් එකක් වැටුණා මම මොකද කරන්නේ මං රෙඩි නෑනේ මීටින් එකට හ්ම් දැන් ડોක්ටර් කෙනෙක් නම් ලෙඩෙක් එයිද ආ අද මම මීටින් එකේ අපහසුතාවයකටපත් වෙයිද මට මේක කරගන්න පුළුවන් වෙයිද? ඕව හිත හිතනි අන්න ඒකෙන් තමයි අපි බෙහෙතරපත් ඉගෙන අපේ මේ භාවනාව මෙඩිටේෂන් පරයන්කය සහ දෛනික සතිය කියන එක අපි අපේ රැකියාවට ඒක ජොයින් කරගන්න. එදිනදා කටයුතු වලට ඒක සම්බන්ධ කරගන්න අපි කටයුතු කළා නැහැ. එනත අපි ඒක දන්නේ නැහැ. මොකද හැම තිස්සෙම අපි යන්නේ විඳින්න යන්නේ. විඳින්න කියන්නේ අපි කැමති දුකට විඳින්න සහ විඳවන්න තමයි අපි කැමති වෙලා දෙන්නේ. දැන් අපි රැකියාවේ මොකක් හරි අපි කියන මීටින් එක ඒක ප්‍රසන්ටේෂන් එක හරියට කරා කියන එතකොට ඒ ගැන සතුටු වෙවි ඒ ගැන එකත් එක හිතේට ඉන්නේ. ඒක සතුට වෙනවා. නැත්නම් ඒක කරගන්න බැරම දුක් වෙයි ඉන්නේ. අපි කැමති ඔය නොය දෙකට තමයි. එබැතු මේ සේරම දවසේ වැඩ කටයුතු පමණක්. කියලා හිතලා අපි කවදාත් කරලා නැහැ. මේ දේවල් අවබෝධය අපි කරලා තියෙනවා හ්ම් එහෙම අවබෝධයෙන් කරන් අපි අපේ රැකියාවට අපේ අපේ ගෙදර වැඩ කටයුතු වලට අපි වෛර කරනවා හැමදේම. රැකියාවට වෛර කරනවා. අපිට ඒ ජොබ් එක ගෙනත් දෙන කෙනාට අපි වෛර කර කර කර නේ මට තව මොන හරි එකක් ගෙනත් දුන්නොත් මට අද දවස ඉවරයක් නැහැ නේ එහෙමද අපි හිතයි තියෙන්නේ ඒක නිසා අපේ අපේ මේ ලයිෆ් ස්ටයිල් එක අපි මේ හිතන විදිහ වෙනස් කරගන්න. අපි වෙනස් කරන්න යන්නේ වැඩ. සහ අපිට කියන පුද්ගලයෝ නැත්නම් ලෝකය වෙනස් කරන්න රැකියාව වෙනස් කරන්න තමයි අපි යන්නේ. අවත් අපි වෙනස් වෙන්න අපි කවදාවත් කැමති නැහැ. දවසක් ජොබ් එක කරලා බලන්න අපි තමන් වෙනස් වෙලා. කවුරු හරි ඉන්නවද මෙයා ජොබ් කරන අය ටිකක්? භාවනාවට බාධා වෙන විදිහට ජොබ් කරන අය ඉන්නවද? 200 ඉන්නවද? මයික්‍රොෆෝන් එක ඔන් කරගන්නවා නේම් ඉන්නවා කවුරු හරි. ජොබ් එකකින්ද භාවනා හරියට කරගන්න බෑ. එම් නැන්ද කවුද? ඔක්කොම. භාවනා ප්‍රශ්නයක් නැහැ ජොබ් එක. අවසරයි ස්වාමීන් වහන්සේ. මට නම් එහෙම තේරෙනවා පුළුවන් තරම් ඒ දෛනික සතිය මතක් වෙන වෙලාවට රස්සා වැඩවලටත් යොදවන් යොදවමින් තමයි ඉන්නේ ස්වාමීන් වහන්සේ. කැමති වෙලාවක භාවනා කරන්න අවස්ථාවක් දැන් වාක්‍ය අසම්පූර්ණයි. ඔක කියනවා නම් මං කර රැකියාව මෙන්න මේකයි. මම මෙච්චර කාර්යබහුලත්වයක් තියෙනවා කියලා කියන්නවා. දැන් මොකවද අපිට තේරෙන්නේ? මම දන්ත ශල්‍ය වෛද්‍යවරියක් ස්වාමින් වහන්සේ. උදේට උදේ අර මාත් කතා කරපොන්න ඕනද? ඉස්සෙල්ලා කතා කරා ස්වාමීන් වහන්සේ. කියන්නේ මේ Zoom වැඩසටහන. Messenger Messenger වලින් කතා කරලා නෑනේ. ආ ඕම් ස්වාමීන් වහන්සේ මුලදිම අර යෝගා කරන එක නේද? එයාද? නැහැ ස්වාමීන් වහන්සේ. ආ නෑ. ආ වෙන කෙනෙක්. ඔව් කියන්නකෝ. දන්ත ශල්‍ය වෛද්‍යරයෙක් විදිහට වැඩ කරන ස්වාමීන් වහන්සේ ඊට පස්සේ ගෙදර ඇවිල්ලා ආපහු හවසට ප්‍රයිවට් ක්ලිනික් එකෙත් වැඩ කරනවා ස්වාමීන් වහන්සේ. කොහෙද? කොහෙද කරන්නේ? ජායර ස්වාමීන් වහන්සේ. අජායර ළඟනේ. ඉතින් එතකොට දැන් භාවනා කරන්න කොහෙද? හා ස්වාමීන් වහන්සේ මම ප්‍රයිවට් ක්ලිනික් එකේ ඉන්නකොට patients ලා නැත්තම් ඒ වෙලාවට භාවනා කරනවා. ඊට පස්සේ ක්ලිනික් එක ඉවර වෙලා ගෙදර ආවට පස්සේ සාමාන්‍යයෙන් 8:00මාර 9 විතර වලින් පස්සේ පුළුවන් වෙලාවක් බොහෝ දුරට සක්මන් භාවනාව තමයි කරන්න හම්බ වෙන්නේ. හරි. හරි දැන් ඕක ඇවිල්ලා මේ භාවනාවේ රැකියාවයි දෙක වෙන් කරගන්න එකනේ. එහෙමයි සාමිනේස්. මම මට ඕන ඕක නෙමෙයි. ඕක හැමෝම කරන එකනේ. ඔය දෙක එකට සම්බන්ධ කරගන්නේ කොහොමද? දැන් අපි උදාහරණයක් ගත්තොත් කෝච්චියක් තියෙනවා හිතන්නකො කෝච්චියක කෝච්චි තියෙන එන්ජින් දෙකක් තියෙනවා ඉස්සරහා නේද ඉස්සරහා පිටිපස්සේ දැකලා තියෙනව නේද එහෙනම් පව පව සෙට් නේද ඒකට කියන්නේ පව සෙට් එහෙමයි සර් එතකොට එතකොට දැන් කෝච්චි එන්ජින් එක කොහොමද එකට සම්බන්ධ කරන්නේ දැන් එකක ඩ්‍රයිවර් ඉන්න අතන මෙයා ඉන්නේ මෙතන ඒතර අරයා කෝච්චියේ ස්පීඩ් එක වැඩි කරනකොට අනිත් ඩ්‍රයිවර් කොහොමද ඒක දාගන්නේ කොහොමද මේ දෙක කනෙක්ට් කරගන්නේ? දැන් තමන් gedara වැඩ කටයුතු භාවනාවේ කරන. දැන් වැඩිම කාලයක් ඉන්නේ ජොබ් එකේනේ. එහෙමයි සර්. එහෙනම් හවස හවස කීය වෙනවද වැඩ එක? දත් ගාලවල ඉවරනවද? <laughs> ස්වාමීන් වහන්සේ අවසර වැඩ කරලා ඊට පස්සේ ආපහු ගෙදර ඇවිල්ලා ගෙදරත් බම්බාලට පන්ති පාඩම් ටික දීලා නෑ නෑ නෑ නෑ මම හරිය කියවෙනවා ගෙදර හතර වෙනකන් ස්වාමීන් වහන්සේ අටේ ඉඳන් හතර වෙනකන් ඊට පස්සේ හවස පහේ නෑ මම හරිය ප්‍රයිවට් ප්‍රැක්ටිස් ඉවර වෙලා කෙමර ගෙදර එනවා මම ආම අටහමාරට ඉතර එනවා ස්වාමීන් වහන්සේ සාමාන්‍ය 8යි කාලා 8හමාර වෙනකොට එනවා ඒකනේ දැන් ඔක අහගන්න කිව්ව ප්‍රශ්න ගියක් අහන්න උනා. අටමාර තමයි වැඩ ඉවර කරලා ඉන්නේ. දැන් එතකොට උදේ 8 ඉඳන් රෑ අටමාර වෙනකම් වැඩනේ එතකොටනේ. එහෙමයි. එතකොට ඔය ඔය වැඩ වලට භාවනාව කනෙක්ට් කරගත්තා නම් උතර පැය 12ක් භාවනාව යනවා. ඒතර කොහොමද ඒක සම්බන්ධ කරගන්නේ? බාහනන්නේ දෛනික සතියේ ස්වාමීන් දැන් දෛනික සතිය කියන එක හරියි දෛනික සතිය නෙමෙයි භාවනාව සම්පූර්ණ සහ වැඩ කිරීමේ ඉඳ වෙහසක් තියෙනවද නේ තමන්ට වෙහසක් තියෙනවද කියලා මම දන්නේ නැහැ ඉතින් අපි ගලවා ඉන්නේ තමයි දැනේ ඇවිදින්න කරන්නත් නැහැ නේද දත් එකේ මියන්නේ ළඟට එනවා බෝඩ් එකේ ඉන්න අයට නම් එහෙම යන්න දුවන්න වෙනවා. දැන් තමන් බලන්න ඕන තමන් ජොබ් එක කරන්න සතුට වෙන. මුලින් ඒක බලන්න. තමන් රැකියාව නිසා තෘප්තිමත් වෙනවා. තෘප්තිමත් භාවයකටපත් වෙනවා. ආර්ථිකමය වශයෙන් සහ මානසික වශයෙන්. තමන්ට ලැබෙන වැටුපයි සහ තමන් ඒ කරන දේ ගැන තෘප්තිමත් භාවයක් තියෙනවා. හැම කෙනෙක්ම එක පොතක් අරගෙන නෝට්බුක් එකක් අරන් ලියන්න. කොහොමද ලියන්නේ? මදුබාන ඉන්නසන්. තමන්ට මම මේ කියන්නේ. තම රැකියාව නිසා මේ අපහසුතාවෙන්ද කරන්නේ එහෙම නැත්නම් මේක කොච්චර කරත් වැඩක් නැහැ එහෙම එහෙම දෙයක් තියෙන්නේ කොහොමද? නැහැ ස්වාමීන් වහන්සේ උදේවරු වෙනම් ගොඩක් වෙලාවට අර දෛනික සතිය ගොඩක් පවත්ත ගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට ඒක දෛනික සතිය ගැන නෙමෙයි මම යහන්නේ. දැන් රැකියාව ගැන තමන් සතුට එන්න කරන්න රැකියාව. එක එහෙමයි ස්වාමීන් වහන්සේ. ආ ඔව්. රැකියාව නිසා තමන් වෙහෙසටපත් වෙනවා. ආ ඔව් ස්වාමීන් වහන්සේ. අන්න ඒක තමයි මට දැනෙන. වැට්‍යාව නිසා තමන් ආර්ථිකමය වශයෙන් තෘප්තිමත් භාවයටපත් වෙනවා. මට මේ හම්බෙන එක ඇති. ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකේ ඒකෙන් තෘප්තිමත් භාවයටපත් වෙන තෘප්තිමත් නැති භාවයක්ද තියෙනවා. තෘප්තිමත් භාවයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. තෘප්තිමත් භාවයක් තියෙනවානේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි. එතකොට දැන් ඔය හැකියාවට දැන් කොහොමද අපි භාවනාව ඉන්ජෙක්ට් කරගන්නේ? ඕකට. කනෙක්ට් කරගන්නේ කොහොමද? මම කියන්නේ දෛනික සතිය ගැන නෙමෙයි. මම කියන්නේ ඊට එහාට ගිය එක. ඒ වැඩි අර අවබෝධය දෛනික සතිය කියන්නේ අපි වෙන දෙයක් ගැන හිතන්නේ તો කරන වැඩේ කරන කියන එක නේ. ඒකනේ. එහෙමයි සම. බාහිර දැන් නම් ඊට වැඩි එහාට ගිය එක. ඒකට දියුණු තත්ත්වේ. තා ගොඩක් කරලා දැන් අපි දැන් මම මේ වැඩ කර කටයුතු කරනවානේ. අන්න ඒ ලෙවල් එක ගැන මම මේ කතා කරන්නේ. ඒක දයනි සත්‍යයට එහාට ගිය එකක්. කොහොමද තමන්ගේ ජොබ් එක අවබෝධය ප්‍රඥාව සඳහා තමන්ගේ ප්‍රඥාව අවදි කරගන්න කොහොමද යොදාගන්නේ හිතලා තියනවාද හ්ම් ඒක රැකියාවේදී කරන ඒ කියන්නේ වැඩ කටයුතු ගැන ආය ආය හිතලා හිතලා සමහරවට සතුටු වෙන දේවල් වෙන්න පුළුවන් පසිත වෙන දේවලුත් වෙන්න පුළුවන්. එතකොට ඒ ගැන ආපහු ආපහු සිතුවිලි ඇති කරලා එහෙම කරන්නේ නැතුව ඒ වෙලාවට කරන්න සුදුසුම දේ කරන එක සමින් වහන්ස. ඉතින් දැන් තමන්ගේ රැකියාව සතුට වෙන සහ පසුතැවිලි ලක් වෙන අවස්ථා මොනවද? ආ සතුට වෙන අපි සපේන මේ සේවයෙන් patient කෙනෙක් සතුටු වෙනවා නම් එයා නිරෝගී වෙනවා නම් අපිට ඒක සතුටක් ස්වාමීන් වහන්සේ. සමහර වෙලාවට සමහර patientsලට අපි මොනවා හරි දැන් ඒගොල්ලෝ දත් දත් පන පන කන එකක් සතුටන්නේ. ඒතකොට ඉන්නේ. <laughs> එනේ සයනත දැන් patient කරන දේ කියන්නේ. ඒ කියන්නේ patient ගේ අර කැක්කුම සුව වෙනවා දකින්න එක නේද? එහෙමද? එහෙමයි ස්වාමීන් වහන්සේ. අන්න ඒක හොඳ පොයින්ට් එකක්. දැන් ආ patient ගේ මෙහෙම ආයුයි ගාගෙන එන්නේ මෙහෙම හක්ක රත තියාගෙන එන්නේ. එතකොට දැන් ඒ මෙනකොට දැන් දත ගලවලා යා එයාගේ වේදනාවක් නැති වෙනව නේද? දෙවලම නැති වෙනව සාමාන්‍යයෙන්. දත ගලවපුවම මම නම් ඉරිවැටලා තියෙන ස්වාමීන් වහන්සේ ගමම්ම නම් එතකොට එච්චර වේදනාවක් කොහොමද දැනෙන්නේ නැහැ. ආයතනය අර දත අර දතේ තිබ්බ වේදනා මම කියන්නේ ඒක නැති වෙනවා නැති වෙනවා බුදුරු නැති වෙනවා තමයි ඔව් ඔව් එතකොට ඒක බව ඉරි ඉරි ආවට පස්සේ ආයෙ අර වේදනාවක් එනවා ගලවපු වේදනාවනේ තුවාලේ වේදනාවනේ එහෙමයි සම් එතකොට දැන් ඕක ඔන්න ඔය සිද්ධිය අපි කොහොමද තමන්ගේ අවබෝධය නිර්වාණ අවබෝධය සඳහා යොදාගන්නේ ඒක හොඳ පොයින්ට් එකක් ඔක හැම රැකියාවකම ඔබ තියෙනවා. IT ගොඩක් අය දැන් මේ දවස්වල IT නේ කරන්නේ. IT කරත් ඔය ප්‍රශ්නේම ওই විදිහටම තියෙනවා. දැන් කියන්න බලන්න. දැන් ඔය පොයින්ට් එක අරගෙන දැන් Tamanට ගොඩක්ම ඒක වාසිදායකයි නෝයි. Taman කරන වැඩේ ප්‍රතිඵල ඒ වෙලාවෙම ලැබෙනවා නේ. ඉක්මනට කියන්නේ. ඉතින් වෙන ડોක්ටර්ස්ලාට වැඩිය දත් දොස්තරලාට ඒක තියෙනවා. සමහර ડොක්ටර්ස්ලාට ඒක මාස ගණක් කරනවානේ ඒක ලබා ගන්න. දැන් මේගොල්ලන් දත ගලවපු ගාම මේකේ රිසල්ට් එක හම්බ වෙනවා. දැන් කොහොමද අපි ඕක ධර්ම අවබෝධය සඳහා යොදාගන්නේ? හ්ම්. දොස්තරවණ කියන්න බලන්න. දැන් දෛනික සතියින් දත ගැලවුවා. ඒකනේ දැන් මුලින් කිව්වේ නේ. හරිනේ. හරි. දත ගැලපුවා. ඒකත් කොහොමද? දෙඩෙත් හොඳයි. ඒක ධර්මාභෝධය සඳහා අපි කොහොමද යොදාගන්නේ? යෝනිසෝ මනසිකාරය. කොහොමද යොදාගන්නේ කියලා මම අහන්නේ. බොහොම හොඳ මේකක්. කවුරුවත් තාම කිසිම ධර්ම දේශනාවක දේශනා කරපු නැති ධර්මස්කන්ධයක් තමයි දැන් මම මේ කියලා දෙන්නේ. කිසිම ධර්ම දේශනාවක් කවුරුවත් ඕක කරන්නේ. කොහොමද අපි ඔබ ධර්මාබෝධය සඳහා දතක් ගරාන්නේ කොහොමද? <laughs> මාත්‍රිකා <laughs> බලන්න දැන් එතකොට අර ජොබ් එක කියන එක නැති වෙලා යනව නේද තේරෙනවද මේ කියන්නේ ඕ ඉන්නවද එහෙමයි සර් කොහොමද ජොබ් එක කියන එක නැති වෙලා ජොබ් එක කියන සංඥාව කොහොමද ඔකෙන් අපි අයින් කරගන්නේ දැන් මම දැන් ජොබ් එකක් කරනවා කියන මේ ගෙනින් ඔළුවේ තියෙන ඒක කොහොමද අයින් කරගන්නේ ඒ ලැබෙන සතුට නිසා ස්වාමීන් වහන්සේ නෑ සතුට නිසා නෙමෙයි මම මේ දත ගලන්නේ ධර්මාබෝධය සඳහා කියන්නේ. එතකොට ඒ ක්ලිනික් එක මොකක්ද ඒ කියන්නේ තියටර් එකනේ වාට්ටුව නේද? Dental clinic. ඔව් ඩෙන්ටල්. එතකොට ඒ ඔව් දාන්ත ශල්‍යාගාරේ ආරණ්‍යයක් බවට පත් වෙනවා. ඒක. ජේතවනාරාමේ වගේ වෙනවා. තමන් දත ගලවන්නේ ධර්මාභෝධය නිසා. කොහොමද දැන් දත ගලවන්නේ? ඔන්න පොයින්ට් එක. හ්ම් කර්මඵලය විශ්වාස කරගෙන සම්ලස කර්ම කර්ම කර්මඵලයෙන් ඉඳන් දන් නරක වෙන දත්තරේට මැද්දනේ ඉන්නේ හක්කේ දත් ඇයි හක්කේ දත් නරක වෙන්නේ මුලින්ම නරක වෙන හක්කේ දත් නේ අපේ බ්‍රෂ් එක යන්නේ නැහැ හත්කට ඒක හරියට අපි යවන්නේ. ඒ කියන්නේ අපි සිහියෙන් දත් මදින්නේ අන්තිම දත මදින්නේ අපි නැති. මේ මැදෙන්නේ නැති දත ඒ පිළිවෙලට තමයි දත් ටික ගලවගෙන ඉස්සරහට එන්න දෙන්නේ. හරියට සිහියෙන් මම මේ අවසාන දත හක්කේ දත මදිනවා කියන මැද්දත් මේක ළඟ ජොබ් එක නැති වෙනවා. මොන බාතින්. අනිත් අයගේ අසතිමත් භාවය තමයි තමයි ජොබ් එකට ඉන්කම්. මම හක්කේ දත්තල නැහැ ඔක්කොම අර ගිහිල්ලා අර මොකද මෝලාද ප්‍රී මෝලාද කියන්නේ හොරද අම්බරණ එක නිකන් අම්බරණ එක නෙවෙන්නේ නේ ආ හක්කේ දත්තනේ ආ ඒවා පිටි වගේ අර ඉෂ්ඨ ධාතු පිටි වගේ වැඩිපුර තැම්පත් වෙන්නේ ඒවා ඉතින් හොඳට බ්‍රෂ් එකෙන් හිතලම අවසාන දත මම මේ අවසාන දත මදි වී කියලා හිතන මදි ඉන්නවනම් පැති තුනක් දෙපැත්තයි කොලර් එකයි උඩයි මම කියලා දීලා තියෙන හෝම් රිට්‍රීට් ප්‍රෝග්‍රෑම් එක ගන්න නැහැ උගන්වනකොට. එතකොට දැන් අපේ මාත්‍රිකා මොකද්ද? දත් ගැලවීම සහ ධර්මාර්ථ. නිකම්මටවත් බලලා තියෙනවා මම මේ ගලවන්න යන දත මේ මේ මේ මේ. සතරමා ධාතු වශයෙන් ගත්ත පටවි ධාතුවේ ස්වභාවය. බලලා තියෙනවා. මේ දත කියන්නේ අපේ ඇඟේ තියෙන අස්තියෙන් ශක්තිමත්ම අස්තිය ගලවන්නේ. ඒකට වෙලා වෙලා තියෙන වින්නැහි. එනමලේ ගත්තොත් හිස් කබලයි එනමලේ තමයි හයියම නේ. එහෙම නේද කියන්නේ? එහෙමයි සර්. ඔව්. එනමලේ කියන එක ජීවිත කාලයටම ඔච්චරයි. හක්කේ තියෙන වැදගත්කම වැදගත්ම සත්‍යය තමයි මොකක්ද? මොන සත්‍ය සතාවද වැදගත්? දත් පරිස්සම් කරගත්තු යුතුයම සත්‍යය මොකක්ද? මනුස්සයා නෙමෙයි. අලියා අලියාගේ දත් ගෙවුනොත් එළිම මැරෙනවා. ඒකයි අලියා අර අර අර හොඩින් අර තනකොළ ටිකක් අරගෙන ගසනෝ ගසනෝ දැකලා තියෙනවා. ගසන ගැසිල්ල. වැව් වලින් අර මෙහෙම අරගෙන එහෙනම් මොකද ගසන්නේ මොකද? වැලි වැලි ටික අයින් කරගන්න. වැලි තිබ්බොත් අලියාගේ හක්කේ දත් ටික ගෙවෙනවා. අලියා මැරෙන්නේ මොකද? දත් ගෙවුණු නිසා. දත් ගෙවුණොත් අලියට මැරෙන්න තමයි වෙන්නේ. එහෙම ගොඩක් අලියට මැරෙන්න වෙන්නේ ඒක. කන්න බැරුව තමයි මැරෙන්නේ. ඒක නිසා මෙච්චර මේ ශක්තිමත් පටවි ධාතුව අර බැක්ටීරියා වලින් නිකුත් කරන අර ඉඩ් එක නිසා මේක ටික ටික ටික ටික දිය වෙලා යනවා. එක දතක් ගලවනකොට තමන්ට පුළුවන් ඊට ඉස්සරහ දතත් පණු අහනවා වගේ ඒක එනවනේ ඒකත් කනට බලා ගන්න පුළුවන්. එතකොට අර තමගේ patient එයා දැඩි වේදනාවකින් හිටියි. ඒ වේදනාව සුව වෙනවනේ. නැත්නම් කැක්කුම කියන එක නැති වෙනවා. එතකොට වෛද්‍යවරයාත් සතුට වෙනවා පේෂනොත් සතුට වෙනවා. වෛද්‍යවරයාගේ තියෙන මෝඩකම මොකද්ද? පේෂන්ගේ තියෙන මෝඩකම මොකද්ද? ඔබ හිතන් ඉන්න උඹේ ඔක්කොම දුක් ඉවරයි. ඒ තරමට අපි සතුට වෙනවා. නමුත් ප්‍රඥාවන්ත වෛද්‍යවරයා දන්නවා ඊළඟ දවසත් උඹේ දැන් පණු කාගෙන එන්නේ. <laughs> එයා වෙච්ච දත. ඔබේ සතුට වෙන්න දෙයක් නැහැ. තත් ඒකක්ම නැතුණා. ඊළඟට හෙට 21ක් වුණක් එන්න පුළුවන් ඔබට. හ්ම්. ඒ කියන්නේ සතුටු වෙනවා කියන්නේ මේක තමයි වෛද්‍යවරයාගේ තියෙන මෝඩකම. ගොම්කම තම තීරුකම ගැන නෙමෙයි. ධර්ම ධර්ම අනවබෝධ. ඔන්නෝගොතෙන්ට දාගත් තරම් Taman කොහොම හරි ධර්මයේ වැඩ කරන්නේ නැද්ද එතකොට? තමන්ගේ ජොබ් එකත්. හ්ම්. ඒක තමයි සමනාස. දැන් තේරෙනවද? එහෙමයි සමනාස. ඔන්න ඔය මානසිකත්වයෙන් ජොබ් එක කරොත් බොහොම ඉක්මනට මොන උඩ පැන්න රෝග දැන් හොද වුණා කියලා ඊළඟට දැන් හිට වෙනකොට තාම මොකක් හරි වේදනාවක් එනවා. ආක්ක අනිද්දාට දැන් පොල් කොම්බේ එලා තින්නේ. <laughs> අඟදී ඕකෙන් එනවා. ඔක උඩ පයින්න දෙයක් නැහැ. දත් එකක් කොහොම හොඳ වුණා කියලා. එහෙම හිතුවේ නැහැ නේද කවදාවත්? <laughs> කවමදාවත් එහෙම හිතුන්නේ නැහැ. ඈ? එහෙම සාමිස්. අන්න ඒක තමයි කියන්නේ. අන්න ඔය පුහුණුව. ජොබ් එකට දාගත්තා නම් හැම තිස්සෙම ධර්මයේ තමයි දකින්නේ. ලබන්නේ ධර්ම. සමහරවිට ඕක හරියට ඕකෙම පුළුවන් මේ මාර්ගඵල ලබන්න. භාවනා කරනකොට නෑ තමයි. ඉස්සර ඒ වගේ ක්‍රම වලින් ඔය මේ නිවන් දැක්කේ. ඔච්චර තටම තටම මේ භාවනා මධ්‍යස්ථාන දුන්නේ නෑ ඒක. නේද? දැන් ඒක තටමනෝනේ. ඉදිගිරාමෙට. ඒකානේ බොහොම සුළු පොඩි දේවල්. දැන් කුඹුරේ මිනිස්සු කුඹුර වපුරනවා ඒ කුඹුර ළඟින් යන ස්වාමීන් වහන්සේට ඒ කුඹුර දැක්කම භාවනා කර්මස්ථානයට මතුවෙනවා. පටේ කසිනේ මතුවෙනවා. මම දැන් වඩන්නේ පටේ කසිනේ. මම අර කුඹුර වැපරුවාගෙන අපි ඔය ඉස්සරහට බුද්ධ සයන්ස් වලින් කියලා දෙන ඔය කසින භාවනාවෙන්. ඔක්කොම ඊර්දී ලබන විදිහ දැන් ගුවන් යානයකින් ඉහළට යන විදිහයි ඊර්දී මේ කය ඉහළට ගන්න එකේ වෙනස ඒ සයන්ස් එකයි ඔක්කොම කියලා දෙන ඉස්සරහට. වචන භාවනා කරනවා. ඉතින් අර මේ අර කුඹුරක් වැපුරුවා කියන්නේ මේ පොළව තමයි පොළවේ මඩ ටික තමයි මතුවේ. දැන් පටවි කියලා කියන්නේ පටවි කසිනිය වශයෙන් කසින මණ්ඩලයක් තමයි පටවි කසිනිය වඩන කෙනාට කුඹුරක් දිහා දැක්කම එයාට කසින මණ්ඩලය තමයි භාවනා නිමිත්ත වශයෙන් එන්නේ. ඒ වගේ ක්‍රමවලින් තමයි ඒ කාර්ය නිවන්නේ. ඒ නිසා තමන්ගේ කර්මස්ථානය පාර තොටේ යනකොට රැකී ආරක්ෂා කරනකොට තමන්ට ඒක මතු කරගන්න පුළුවන් වෙනවා. පටවිය තියෙන්නේ දැන් දත දත කියන්නේ පටවිය. පටවිය තියෙන මල් ළඟ විතරක් නෙමෙයි. පටවිය පටි කියලාට දැන් පටවිය මොකක්ද දැන් අපිට ලබලා දුන්නේ අන්තිමට. පටවි වෙනස් වෙච්ච ගමන් දුක. දත එකක් වුණා. දැන් මෙච්චර දත් ගැන ඕක ගැන හිතුවේ නෑනේ. නෑ නේද? නෑ සර්. දත් කිය දත් කීයක් ගලවද 32ම ගලවද නෑ. තව තියෙනවා. දත් 32ම ගලවන්න ඕන නේද? උපාදී දෙන්න දෙන්නත් දෙන්නත්. දැන් පැහැදිලි නේද? ඒක නිසා තමන්ගේ රැකියාවට ඒක දාගන්න ඕනේ. දැන් IT කරන අය ඉන්නවනේ මෙතනනේ. IT ජොබ් කරන අය ඉන්නේ. දැන් මොකක් හරි software එක ප්‍රශ්නයක් නිසා එනවා ඉතින්. එලා හරි ගියා. නමුත් එහෙම හරියන්නේ නැහැ. ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ආයි එනවා ප්‍රශ්න. කිසිම දෙයක් ඉවර වෙන්නේ නැහැ. ඒක නිසා මේ දේ මම කරා කියලා මේකෙන් සතුටු වෙන්න දෙයක් නැහැ. මේක වැරදුනා කියලා දුක් වෙන්න දෙයක්වත් නැහැ. ඒ අවස්ථාවට අනුව ඒ වෙනස් වෙනවා. අපි කරන්නේ මොකද පොඩ්ඩක් අර දුක නැති වෙච්ච එක අපි සතුට වෙන්න පටන් ගන්නවා. අර දුකට මොකක්ද උනේ කියලා බලන්නේ. ආබව සතුට ඉවරලා දුක ආවම මෙතන පොළේ යන්න හදනවා. තේරෙන්නේ? වැදගත්ද? ඒක නිසා එදිනෙදා වැඩ කටයුතු. රැකී ආරක්ෂා කටයුතු. කොයි දේ ගියා Tamanට අර නිවන් දකින්න අවශ්‍යකාරණය පොට පාද ගන්න බාරවලට දක්ෂ වෙන්න ඕනේ. ඒ කාලේ එහෙම දක්ෂ වුණා තමයි නිවන් දැක්කේ. දැන් මෙතන ඉන්න හැමෝම මම හිතන අර රෝෂාගේ ජීවිත කතාවෙම කියවලා තියෙනවා. එයාගේ එදිනෙදා ඒ දේවල් වලින් එයා ඒක ධර්මය අවබෝධ කරගන්නේ යොදපු මහන්සිය අර පොඩි කාලේ කියව කියව නේද කියව චූටි කාලේ එක අවසරින් මේ මොන දේ කරත් ඒ ඒ මේ මේකේ තියෙනවා අපිට භාවනා මතක් වෙන්නේ මේ ඉලාම් එක වදිනකොට තමයි දැන් හරි භාවනාවට වාඩි වෙන්නේ එම් වැඩක් නැහැ මේ නිවන් දකින්නත් බැහැ ඔච්චර කොච්චර භාවනා කරලා නිවන් දකින්න බෑ. බැරි මොකද අපි අපේ චේන්ජ් එක අපේ ලයිෆ් එකේ ජීවිතේ චේන්ජ් එක අපි අරගෙන නැහැ. මේ චේන්ජ් එක අරගත්තට පස්සේ අපි එකක් පිටිරස්සේ අර මොකද්ද කියන්නේ අර ධර්මයේ කැරකෙන්න පටන් ගන්නවා. ධර්ම චක්‍රය චක්‍රේ කරකවෙන්න ඕන. දැන් ඔයගොල්ලන් එක්කෙනෙක් ධර්ම ධර්ම චක්‍රේ කරකවෙන්න පටන් අරන්නේ නැහැ. දෙන්නවත් නැහැ. ආ හොල්ලන්න හොල්ලා ගන්නවත් බෑ. වාහනේ ස්ටාර්ට් වෙලාවත් නැහැ. ඒක වුණා නම් ඔය ඔය කරන හැම වැඩකදීම ධර්ම කාරණා තමයි මතුවෙන්නේ. අර පොළොව හරවන මැණික් කිල්ලක් මතුවෙනවා. මෙච්චර මේ වටින දේවල් ධර්මයට ගලපා ගන්න පුළුවන් දේවල් තිබියදී අපි ඒක කරන්නේ නැහැ. එයි අපි අර ධර්ම චක්‍රය වැඩ කරන්නේ ඉතින් අර ජවරෝදේනේ. ෆ්ලයි වීල් එකේ අර ලෑන්ඩ් මාස්ටරේ අපි අර කරකවන්නේ. කරකවන කරකවන කරකවන කරකවන ස්ටාර්ට් නේ. අන්න ඒක වෙලා නැහැ. ෆ්ලයි වීල් එක මොල්ලා ගන්නවත් බෑ තාම. වට භාගයක්වත් කරකව ගන්න බෑ. අන්න ඒක කරක ගත්තා නම් ඉතින් පැය 24 කිසිම ඔය රැකියාව නිසාවත් මොකක්වත් නිසා තමන්ගේම දුක් වෙන්නවත් සතුට වෙන්නවත් ඒකේ පීඩාවටපත් වෙන්නත් පරිණාමයක් මොකක්වත් නැහැ ඒක. ඒක නැහැ කියලා නේ මම කියන්නේ. ඒවට වටිනාකම් දෙන්නේ නැහැ. රහත් උනත් දුක නැති වෙන්නේ නැහැ. නමුත් එයාට වටිනාකම් දෙන්නේ නැහැ. ඒකෙන් බලන්නේ අවබෝධයෙන්. යමක් ගන්න පුළුවන්ද කියන එක තමයි බලන්නේ. ධර්මයට කෙනෙක් යොමු වෙනවා කියන්නේ ඒකයි. එහෙම නැතෝ වෙලාවක් වින් කරන් භාවනා කරන එක නෙමෙයි. ඒකයිල එකක්. භාවනාව භාවනාවෙන් ගෙන්නේ එදා දවසේ අර කරපු ටික. Java කැමුණු ටික අරගෙන එක තැනකට කන්සන්ට්‍රේට් කරලා එතනින් අමතර ශක්තියක් ගන්න හෙට දවසේ. අද පරියන්කෙන් ගත්ත අවතර ශක්තිය තමයි හෙට යොදවන්නේ. හෙට තව නව ජවයකින් තමයි දවස ගත කරන්නේ. එතකොට ඒක ඒ charge එක බහිනකොට ආයෙත් පරියන්කෙන් ආයෙත් charge කරනවා. අන්න එතකොට එහෙම බහින බහින වෙලාවට charge වෙනකොට තමයි මේක run එක ධර්මචක්‍රය දුවන්න පටන් ගන්න. ඔයගොල්ලෝ charge කරන්නෙත් නැහැ charge වුණ වෙලාව දන්නෙත් නැහැ බැටරි බැස්ස වෙලාවත් ඔයගොල්ලෝ දන්නේ නැහැ ඔයගොල්ලන් හැමදෙස්සෙම බැටරි බහලා දෙන්නේ ඒකයි මේකට හේතුව එහෙම කරන කෙනෙක්ගේ තමයි අත්තම ධර්මාභෝධයක් ලැබෙන්නේ. එහෙම නැත්නම් භාවනා කර භාවනා විතරක් කරනවා කියන්නේ ඒක නිකන් ආටිෆිෂල් කෘතිම දෙයක්. ආගන්තුක දැන. භාවනාව කියන්නේ ඇලර්ජික් එකක් වෙන්නේ. ආගන්තුක දෙයක්. ආගන්තුක දෙයක් ඇඟට දැම්මහම ඒක ඇලර්ජික්. ඒකට භාවනා වාඩි ගත්තාම නිකන් ඉන්නට වැඩිය අමාරු. භාවනාව. ඒ මේක ඇලර්ජික් කියලා නෙමෙයි භාවනාව. එමෙක ඇඟේ කොටසක් වෙනකන් ඇලර්ජික් තමයි. දැන් වකෝ කඩුවක් බද්ධ කරාම කොච්චර ටෙස්ට් කරලා බද්ධ කරන්නේ. හැමදේම බලන්නේ. ඒ විතරක් නෙමෙයි හැමදේම බලන්නේ. ඒ ටික කාලේ මාසයක් දෙකක් යනකොට අලුතෙන් ආයෙ කරපු කිඩ්නි එක රිජෙක්ට් වෙන්න පුළුවන්. ඒක බෙහෙත් දීලා දීලා දීලා ඒ රිජෙක්ට් වෙනවා සමහරවිට. අර ඔපරේෂන් එකයි අර එක ඩොනේට් කරපු එකයි ඔක්කොම ඉතින් ඉවරයි. ඒ කියන්නේ සම්මා වායාමයේ කියන එක අපි විවිධ පැති වලින් එක යොදවනවා. හම්බෙන හම්බෙන වෙලාවට. අර එක මිනිහෙක් ඉන්නේ අර ඒ මිනිහයාට මොකද්ද නැව ගිරෙනකොට මොකද්ද දෙවි කෙනෙක් කියලා උදව් කරා කියලා ඉන්න මොකද්ද කතාවක් තියෙනවනේ අර කතෝලික කැතලික් වල කතාවක් තියෙන. දූපතක තනි වෙලා ඉන්නකොට ඔන්න කවුරු හරි එනවා. යන්නේ නැහැ මට එන්න බෑ මං දෙවියන් වහන්සේ මට උදව් කරනවා කිය කී ඉන්නේ. අන්තිමට මේ වෙනසෙ මුහුද ගිහිල්ලා මැරෙනකොට තමයි කියන්නේ මම කීපවතාවක් උඹට උදව් කරන්න මම උදව් ගත්තේ නෑ. <laughs> මම එනකම්ම හිටියා. මම තමයි අනිත් අය යුවේ උඹට බේරගන්න. නමුත් උඹ ඒවා ප්‍රතික්ෂේප කරා දෙයයන් ආශය ඉන්න බෝ උස්සගෙන යයි කියලා හිතන්නේ. මොකද ඒක අදාත් වෙන්නේ. ඒක නිසා අපේ ජවරෝධය කරකව ගන්න අපි දක්ෂ වෙන්න ඕන. රැකියාව, එදිනෙදා කටයුතු වලින්, දෛනික සත්‍ය, පරයන්. ඒ තුනෙන්. ඔව් තුනම හරියට ඉන්ටර්කනෙක්ට් වුණා තමයි ඒක වැඩ කරන්න පටන් අන්න ඒව වැඩ කරන්න පටන් ගත්ත කෙනාට එදිනෙදා ජීවිතේ රැකියාවද, ළමයින්ගේ ප්‍රශ්නද, ගෙදර ප්‍රශ්නද මොනම දෙයක්වත් නැහැ. ඒ රැකියා වැඩ ටිකක් හොඳට ලස්සනට යනවා කාටවත් චෝදනා කරන්නේ අරය නිසා මට මේ වුණා මේ වුණා මේ වුණා කියන ණයෙන් අල්ලන්න යන්නේ ඒ ටිකක් ලස්සනට යනවා එයා දන්නවා මේ හැම දෙයක්ම හේතුව මොකද්ද කියලා රැකියා කටයුතු වැඩි නම් ඒක රැකියා කටයුතු වැඩි ඒ ජොබ් එකේ බිසි එක. ඒ කියන්නේ කාර්ය බහුලත්වය ඒක පිළිගන්න. ඔයගොල්ලෝ කවදා රැකියා කාර්ය බහුලත්වය පිළිගන්නේ නැහැ. මොකද රැකියාවේ ස්වභාවයක් තමයි කාර්ය බහුලත්වය කියලා කියන්නේ. රැකියාව කොච්චර කාර්ය බහුල වුණත් අපේ හිත කාර්ය බහුල නොකරගෙන අපි තියාගන්න පුළුවන්. ඒ පුළුවන් වෙන්නේ ඔන්න ඔයගේ පුහුණුවකින් තමයි. දර රැකියාව කටයුතු කාර්ය බහුල වෙන්න බහුල වෙන්න ධර්මාභෝධය මොකද? මේකෙන් එන්න වැඩි වෙනවා. දත් ගලවන්න ගලවන්න <laughs> මොකද වෙන්නේ ඒක? ගලවන හැම ගතකින්ම ධර්මාභෝධය තමයි ලබන්නේ. ඉතින් කාර්යබහුලත්වය වැඩි වීමට ගැන සතුට වෙනවා චෝදනා කරනවා. ධර්මාභෝධය වැඩි වෙනවා. ඉතින් කාර්යබහුලත්වය හොයාගෙන යන්නේ. අයියෝ මට අද යම් කිසි දෙයක් අවබෝධ කරගන්න මොකක්වත් නැහැ නේ කියලා දුක් වෙනවා තමයි. කරබවලත් නැති වෙන්නේ. නිකන් ඉන්න වෙනව නේද? වැඩ තිබ්බනම් මට මොන හරි දෙයක් ඉඳ ගන්න. දැනගන්න. අන්න එහෙම කරලා බලන්නකො. ඔයාලගේ ජීවිතේ කොච්චර වෙනස් වෙනවද? අද මේ කවුරු රෙකෝඩ් කරලා කරන්නේ මොනවද හසු? ආසේ කවුද මෙයා ඉන්නවද? ආසේ තියෙනවද? තේරුණා නේද? පැහැදිලිද? මොනවාරි දැනගන්න තියෙනවද? කැමති කෙනෙකුට කතා කරන්න පුළුවන් කමටහන් ගන්න එයා පුළුවන් අවස්ථාවක් දෙන්න පුළුවන් මගේ කතාවේ මොනවත් කියන්නේ නැද්ද? කාටවත් මොනවත් නැද්ද කියන්නේ? ස්වාමීන් මේ ආහාරය ගැනීම පිළිබඳ පොඩි දැනුවත් කිරීමක් බලාපොරොත්තු වෙනවා. ආහාර ගැනීම පිළිබඳ ඒ කියන්නේ ඒ කියන්නේ ස්වාමීන් හවස් වරුවේ විකාල භෝජනෙන් වෙන් වෙලා ඉන්න එක ගැන ඒක දෛනික ජීවිතේ අපි එහෙම කරන්න ඕනිද ගිහේ වශයෙන් නැත්නම් ඒක ගැටලුවක් නැද්ද කියන එක. රැට කන එක නේද? එහෙමයි. ඒ කියන්නේ පන්සිල් අරගෙන රැට නොකා ඉන්න එකද? නෑ අපි ඒකෙන් වැළකීලා ඉන්න අවශ්‍යද දැන් ඇත්තටම අපි ඇඟ වෙහසන්නේ නැහැ වහන්සේ පෙරත් කියලා තියෙනවා එතකොට අපි දැන් අපි මේ කාර්යාලවල වැඩ කරන හැටියට මේ ඔය ඒක රැට ආහාර නොගැනීමේ වැදගත්කම අහන්නේ එහෙමද පොදුවේ පොදුවේ විකාල භෝජන කියන්නේ සාමාන්‍ය ආ ඒ කියන්නේ අපි මේ භාවනාවක් වඩන හැටියට ඔව් රැට ආහාර නොගැනීම කියන එක චතුරාර්ය සත්‍ය අවබෝධයට ඉතාමත් වැදගත් කාරණා. ඒක මේ දර්ශන මාර්ගයේ පොතේ මම මේක දාලා තියෙනවා. මොකද ආහාරය කියන එක නිවන් දකින්න ගොඩක් බාධා කරන දෙයක්. يعني ආහාරයට තියෙන තෘෂ්ණාව. ඒක තමයි අපේ තියෙන ප්‍රධානම සත්‍යයේ තියෙන ප්‍රධානම තෘෂ්ණාව වලින් එකක් තමයි ආහාර කියන එක. මොන දේ නැතුණත් කමන්නේ කෑමයි වතුරයි කෑමයි තියෙන්නේ. ඉතින් අපි එක වේලක් අපි නතර කරා කියන්නේ ඒක අපේ ධර්මාබෝධය සඳහා අපි ඒක නතර කරා කියන්නේ එතකොට එතනින් අපේ තෘෂ්ණාවලින් තුන් වේලක් ගත්තොත් තුනෙන් එකක් අපි අඩු කරලා තියෙනවා. තණ්හාවෙන් තුනෙන් එකක් අඩු කරලා තියෙනවා කෑමට. රැය කෑම නතර කරගන්න. එතකොට ඒකෙන් එන බෙනිෆිට් එක අමතර වාසි ටික තමයි ඔය සෞඛ්‍ය සම්පන්න භාවය කියන්නේ කයට ඇතුල් වෙන කැලරි ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. පොඩිසය හෙන්න ප්‍රමාණය. එතකොට රාත්‍රී කාලයේ හිස් බඩ අපේ තිබ්බාම ඇල්ලතොර විතරක් පානය කරාම අර රැඟට අමතර වෙහසක් නැහැ. අර කෑම දිරවන්න විශාල ශක්තියක් වැය කරන්න වෙනවා. මොකද කෑම වලින් ආහාර ගන්නවා වගේම ශක්තියක් සමහරට වැය කරන්න වෙනවා කෑම ජීර්ණය කරන්න. එතකොට ඒකට ප්‍රයොරිටි එක දෙනකොට වෙන්නේ අර ඇඟට තියෙන පණ නැති වීම. ශක්තිය අඩු වෙන අනිත් වැඩ කටයුතු කරගන්න. එතකොට මොකද වෙන්නේ? අර ඉක්මනින් නිින්ද ඉක්මන් වෙනවා. ආපු ගමන් නිින්ද නිදිමත එන්නේ ඒක. නිදිමත නැගලා බුද්ධිමත් වෙනවා. දැන් අපි රාත්‍රියේ නිින්ද ඉක්මන් වෙනවා. දැන් අපිට රෑ 7ට කෑවොත් 8 ඉඳන් 10 වෙනකම් භාවනා කරන්න තියෙන chance එක අඩු වෙලා යනවා නිදිමත නිසා නතර කරන්න බෑ. ඒ දෙක තමයි ප්‍රධානම දේ වෙන්නේ. මේ ප්‍රධානම දේ නම් තණ්හාව. තෘෂ්ණාව. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන කෙනෙක් බුදුරජාණන් දේශනා කරලා තියෙනවා يعني චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න උවමනාවක් තියෙන කෙනෙක්. අවශ්‍ය කෙනෙකුට එයා රාත්‍රී කෑම ගැන හිතන්නේ නැහැ කියලා ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. මොකද මේ ලෝකේ වැඩිම ඉන්නේ මම මේ නොම්බරේටිව් ප්‍රෝග්‍රෑම් එක උගන්වලා තියෙනවා. මේ ලෝකේ වැඩිම ඉන්නේ රාත්‍රී ආහාරය ගන්න අයයි. මොකද ඒගොල්ලෝ රාත්‍රී ආහාරය ගන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ වැටහීමක් නැති නිසා. ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. දැන් කාට හරි හිතෙන්න පුළුවන් චතුරාර්ය සත්‍ය අවබෝධය සහ රාත්‍රී ආහාර වේල අතර තියෙන සම්බන්ධයයි. ඒකේ තියෙන සම්බන්ධය තමයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න අවශ්‍ය කෙනා හැමතිස්සෙම එයා ඒකත් එක්ක තමයි ඉන්නේ. එහෙනම් හැමතිස්සෙම මට මේ ධර්මය අවබෝධ කරගන්න මොකක් හරි අරමුණක්. එනකන් තමයි එයා ඉන්නේ. ඉතින් එහෙම ඉන්න කෙනෙකුට රෑ කෑම නිකම්ම අමතක වෙලා යනවා. යන්න ඕන. රැට රැට කන්නේ මොනවද කියන එක පිළිබඳව චේතනාවක්වත් එන්න බෑ. එහෙම චේතනාව ආපු ගමන් වෙන්නේ මොකද්ද? ඒකෙන් වෙන බයොලොජිකලි වෙන දේ තමයි අපිට දැන් රෑ කෑම ගැන හිතපු ගමන් වෙන්නේ මොකද්ද? මොලෙන් සිග්නල් එකක් දෙනවා. අපේ ආහාර දින පද්ධතියට තව ඩීකින් කෑම වෙනවා. දුන්න ගමන් මොකද වෙන්නේ? ඇසිඩ් ඔක්කොම ආයුධ ටික ලැහැත්ති කරන් ඉන්නේ. ලැහැත්ති කරන් හිටියනම් දැන් කෑම නැහැ. <laughs> මොකද මොලේ හිතයි කියන්නේ දෙකක් කියන එක ඒකෙන් මතක තියාගන්න. මොලෙන් නෙමෙයි අපි හිතෙන් තමයි කෑම කන්නේ නැහැ කියලා තීරණය කරන්නේ. මොලෙන් කරන එකක් නෙමෙයි. මොලේ පසුකාලීන හුරු වෙනවා ඒක. දැන් මෙයා රැයට කෑම කන්නේ නැහැ නේ කියන එක මොලේට ඒක දැනගන්න මාසයක් විතර යනවා. අර උදාහරණ දවස් 7ක්වත් යනවා. ඊට පස්සේ මොලය ඒකට ගැලපෙන විදිහට රැ කෑම නැතුව ඉන්න පුහුණු වෙනවා. නමුත් මුලදී ඒක අමාරුයි. එතකොට අපි චේතනා පහළ කරපු ගමන් වෙන්නේ මොකද්ද? මොලේ ඒ සිග්නල් එක ගිහලා මොලෙන් රෙඩි කරනවා හැමතිස්සෙම මේ ආමාශය. රෙඩි කරනවා කියන්නේ ඒකට ඇසිඩ් එක. ඇසිඩ් ආවම කැම නැහැ. එතන මොනවද ඇසිඩ් වල කන්න දෙන්නේ? බීත්‍ය තමයි. ආමාශය බීත්‍ය කන්න. ඊට ඇසිඩ් මොනවද මේ? ගැස්ට්‍රයිටිස්. බඩේ තුවාල. ඒක නිසා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න උවමනාවක් තියෙන කෙනෙක් දවල් 12න් පස්සේ එයා කෑම ගැන හිතන්නේ නැහැ. පිපාසාවට උණු වතුර හරි ඇල් වතුර හරි බොනවා. ඕනනම් මද උණු වතුර එකකට මීපැණි තේ හැන්දක් දාලා අපිට බොන්න පුළුවන්. ඒතර මීපැණි ටික ගිහිලා අර අපේ බඩ වැලේ අර කෝටින් එකක් විදිහට තැම්පත් වෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒකෙන් බඩ වැලට වෙන හානි අඩු කරගන්න පුළුවන්. මේ පැණිවල තියෙනවා. මේක නිසා අර සුද්‍ර ජීවීන් පවා ඒ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. මේ පැණිවල. තුවාලයක් වරන් මේ පැණි ටිකක් ගාම තුවාලෙ හොඳ වෙනවා. ඒ නිසා රැට මේ පැණි මද උණු වතුර. තද උණු වතුර නෙමෙයි මද උණු වතුරේ මේ පැණි හැන්දක් දිය කරලා පානය කිරීම මැනවි. යන් දෙන ඕන්න. කෑම ගැන තියෙන කෑම කන්න එපා කියන එක නෙමෙයි මෙතන කියන්නේ කෑම පිළිබඳව තියෙන අදහස හිතෙන් අතහැරලා. මම අද රැයට මොනවට කන්නේ කියන එක ඉතින් අතහැරලා දාන්නේ ඒක අතහැරිය ගම තෘෂ්ණාවෙන් කාලක්ම ඉවරයි. ඒ කෑමට තමයි අපි තණ්හාව තියෙන්නේ. ආරණ්‍ය වල හාමුදුරුවන්ගේ වැඩිම රණ්ඩුව තියෙන දානසාරයි. දන්නේ නැහැ නේද? වැඩිම හාමුදුරුවෝ රණ්ඩු වෙන්නේ දානසාරයි. කෑම බෙදා ගන්න බැහැ. ප්‍රශ්න. මම තනගම ඔය ප්‍රශ්නේ තියෙනවා. ඉතින් අපේ කෑමට තමයි වැඩිම තෘෂ්ණාව තණ්හාව තියෙන්නේ. ඒකයි කාල භෝජන. ඒකයි බුදුහාමුදුරගේ පසු කාලීන තමයි දේශනා කරේ. මොකද පසු කාලීන දේශනා කරන්න හේතුව පසු කාලීන දේශනා කරාට රාතන් වහන්සේලා රාත්‍රියට වැළඳුවේ නැහැ නේද? ස්වභාවිකව යන දෙයක්. නමුත් රාතන් වහන්සේලාට වැඩිය පු탁ජන ආම්දුරුවරුන් ස්වාමීන් වහන්සේලාගේ ප්‍රමාණය වැඩි වෙන්න පටන් ගත්තා. වැඩි වෙන්න පටන් ගන්නකොට මොකද? මේක අර්බුදයක් දක්වා අර ධර්මාභෝධය කරපු නැති පිරිස වැඩි වෙනකොට සාසනයේ ප්‍රශ්න එන්න පටන් ගන්නවා. අන්න එතකොට තමයි නීති පනවන්න පටන් ගන්නේ. ඉතින් ස්වභාවිකවම මාර්ගඵලලාභී රැයට ආහාර වැළඳෙන්නේ නැහැ. ඒ නිසා ශික්ෂාපද පරන්න අවස්ථාවක් දුන්නේ නැහැ. මොකද නිවන් දැකීමේ උමනාවෙන් පැවිදි වෙන්නේ. රැකෑමක් ගැන හිතන්න ඕනේ නෑ. ඒක තමයි එකේ තියෙන විද්‍යාත්මක සංකල්පය. බුද්ධ සයන්ස් නේ. ස්වාමීන් වහන්සේලා චතුමතුර එහෙම ගත්තට ඒ ප්‍රශ්නේ නේද? තමයි ඔක අහනකොටම මොකද්ද වෙන්නේ චේතනාවන්නේ? ඇයි ඒක පුළුවන් විදිහට අහන්නේ මොකද? අන්න උමනාව <laughs> ඇසාන <laughs> සර එහෙම අපිට පුරුදු නැති හින්දා සමහරලාට අර කුසගින්න දැනෙනවනේ අපි කාලනේ පුරුද්ද තියෙන්නේ. <laughs> එතකොට ඔව්. ඒකට විකල්පයක් විදිහට මොනවා හරි ඒ කියන්නේ ජීවිතේ එකපාරක් හතරයට නොපයිද ගම් වතුර නෑ ගොඩක් නෑ. අවු. <laughs> ලොකයින්ද තියෙනවා ස්වාමීන් වහන්සේ. හ්ම්. කෑම කෑම නොකා ඉන්න එක දැන් මට ඕන නම් දැන් මම ඉඳවසල ඒකට මම පුහුණු වෙන්නේ නැහැ මම අර මම ජොබ් ඉස්සර දී කාලෙම රැයක් කන එක රැයට කෑම කන එක නතර කරලා දෙවුනේ. අ රැය කෑම නතර කරන්න ඔච්චර යුද්ධයක් කරන්න ඕනේ නැහැ. කෑම ගැන හිතන්නේ නැතුව ඉන්න ඉච්චර. රැයට කන්නේ මොනවද කියලා හිතන්නේ නැතුව ඉන්න ඉවරයි. ඔය හිතිල්ල තමයි ප්‍රශ්නේ. හිතන එක නතර කරුවා කෑම කණේ කන්න තියෙන උඹනාව. ඒක එන්නේ නැහැ. දැන් උපාසකම්මලා ඔය අටසිල් අරගෙන ඉන්නවනේ රැඳ දැන් ආරණ්‍ය වල ඉන්න තුන් හතර දෙනෙක් ඉන්නවා තමයි. ඒතර මොකද්ද මුලින්ම අහන්නේ අද ඊළඟ පතර මොනවද තියෙනද? ඒක තමයි ප්‍රශ්නේ ඒක වань. පාසකම් මණ්ඩලයට තියෙන ප්‍රශ්නේ තමයි ඊළඟ පතර මොනවද තියෙන්නේ? හවස 3ට ඊළඟ පතර මොනවද? අද අකුරු එයිද නැද්ද? අකුරු නැතුව කාට ලැබෙයිද? ඒවා තමයි හිතේ තියෙන්නේ. නැත්නම් අඳුතර මාරි බිස්කට් එකක්වත් තියේද? රෑන. ඒවා තමයි හිතේ තින්නේ. රෑ කෑම ගැන හිතන්නේ තු ඉන්නක මොනම කුසගින්නක් අන්නේ. ආනන්ද තව දෙයක් දැන් ආහාරය ගන්න වෙලාවේදී අපි සිහිය පවත්වා ගන්න ඕනි කනවා ඒ කියන්නේ ක්‍රියාවලියටද නැත්නම් කන වේලාවේදී කටට අතට දැනෙන ඒ ඒ අවස්ථාවවලදී දැනෙන ස්පර්ශයටද ඒ කෑම ගන්නකොට අපේ මේ කායික ස්පර්ශයේ සැනසෙර වෙනස් වෙනානේ පිඟාන අල්ලනවා බත් බෙදා ගන්නවා ඊළඟට කෑම අනනවා ඒ හැම තැනකම තියෙන ස්පර්ශය ස්පර්ශයට හිත යොදාගෙන ඉන්නකොට ඒ ක්‍රියාවලිය වැටෙනවා සක්මන් කරනකොට එහෙම පාද ස්පර්ශයේ හිත යොදලා සක්මන් කරනකොට මුළු සක්මනම අපිට වැටෙනවා. එතන කනවා කියන සමස්ත ක්‍රියාවලිය බත් තරන. කනවා ඊට හපනවා. හපන එකට 100 යනවා. එතන පස්සේ ආයෙ තව බත් ටිකක් කනවා. කටට දා ගන්නවා. අර ක්‍රියාවලියේ තමයි එතකොට ප්‍රකට වෙන්නේ. බලන්න යන්න ඕනේ. අපි කිසිම දෙයක් හිතන්නේ නැතුව ඉන්නකො. කිසිම දෙයක් හිතන්නේ නැතුව කෑම කනකොට අර ටික තමයි ප්‍රකට වෙන්නේ. වෙන ප්‍රකට වෙන්න දෙයක් නැහැ. අපි හිතලා මම මේකට 100 යොදවනවද මෙතෙන්ට හිත යොදවනවද මේක කරනවද අරක කරනවද කියලා යනකොට තමයි ඔක අර අමාරු දෙයක් වෙන්නේ දෛනික සතිය. දෛනික සතියේ පළවෙනි දේ තමයි මේ බාහිර දේවල් හිතන්නේ නැතුව ඉන්නේ. බාහිර දේවල් හිතන්නේ නැතුව කරන වැඩේ අපි කරගෙන යනකොට මේ කරන වැඩේට අදාළ ස්පර්ශයන් අපිට දැනෙන්න පටන් ගන්නවා. ඒ ටික බලාගෙන යනකොට අන්තිමට ස්පර්ශය කෙරෙහි සිය පවතන ආනපනද භාවනා යෝගනේ කරන්නේ. ස්පර්ශය කෙරෙහි සිය පවතන. ඒකයි දෛනික සතියයි සක්මනයි පරයන්කය කියන්නේ තුනම එකක් කියන්නේ ඒකයි. වෙනසක් නැහැ. ඔයගොල්ලෝ අර අර පරයන්කින් ගන්න අත්දැකීම අතෙන්ට දාගන්න බෑ. ඒක මැච් කරගන්න බෑ. දැන් ආනාපානසතිය මුලමදාග ප්‍රකට වෙනවා කියලා කියනවා. සක්මනේ පාද ඔසවනවා ගෙනියනවා තබනවා එක ඒක ගැන ඒක වෙනම එකක්. ඒ වෙන එක වෙනම භාවනාවක්. එහෙම එකක් නෑ. මේ තුනම එකයි. මුලින් දැන් මුලින්ම අපි ආනාපානසති භාවනාවේ මුලමදාග බලන්නේ නෑනේ. මුලින් ස්පර්ශය කෙරෙහි සිය පැවැත්වුව නිසා තමයි ආස්වාස් ප්‍රාස්වාසයේ සමස්ත ක්‍රියාවලිය අපිට ප්‍රකට වෙන්නේ. කැඩි කැඩි යනවා. හරි මොකක් හරි ඒ ටික වැටෙන්න. මුලදී අපි යො බලන්නේ නැහැ. මුලින් සක්මනේදී ස්පර්ශය විතරයි බලන්නේ. ඒතර කෑම කනකොට අර දිගේ අර කෑම ස්පර්ශ වෙනවා. එතකොට ඒ රසය උපදිනවා. මේකේ සිග්නල් එක අපි දැනගන්නවා. මේ කෑම තියෙන මේ රසය මේ කෑම තියෙන මේ රසය කැම ටික ගිල්ල ගමන් අර ස්පර්ශය නැති වෙලා යනවා ස්පර්ශය නැති වෙලා ගිය ගමන් ඒ කැම ඒ රසය නැති වෙලා යනවා අන්න එතකොට ඒ රසයට තියෙන රසේ විඳීම කියන එක නැති වෙනවා. රසය අන්නාවෙන් තෘෂ්ණාවෙන් අපි විඳ විඳින්න යන ගතිය නැති වෙනවා. නැති ඒක ඒක ලයින් වෙලා විඳිනවා සතුරු වෙනවා කියන කෑ ලයින් වෙලා ක්‍රියාවලිය දැක් ගන්නවා. ක්‍රියාවලියේ තියෙන ස්පර්ශ ටිකක් විතරයි. අනිතරේ කෑම කනකොට ඒ කෑමට තියෙන තණ්හාව ටික ටික අඩු වෙලා යනවා. ඒ අඩු වෙන ගියේ දෛනික සත්‍ය. සා යෝනිසෝ මනසිකායෙන් හරියට ඒක 100 දුන්න නිසා. අන්න ඒක සම්මා වායාමයක් වෙනවා. සම්මා සතිය පිළිපදිනවා. තේරුණා නේද? පැහැදිලි සාරණ තේරුම් ගන්න. හොඳයි තේරුම් ගන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ඒ ක්‍රියාවලිය එතකොට අපි මානසිකාරය කිරීමක් නෙමෙයිද ස්වාමීන් වහන්සේ වෙන්නේ අපි අතින්. මානසිකාරය තමයි ඒක දැන් මානසිකාරයට තරහ දැනුවත් බාද. දැනගෙන දැනගෙන තියෙනවා. එන දේ දිහා අපි දැනගෙන ඉන්නේ බලාගෙන ඉන්නේ මොකද්ද වෙන්නේ? හට ගන්නවා නම් දෙයක් හට ගන්න බව දැනගන්න. වේදනාව නැතිලා ගියා නම් වේදනාව නැතුන බව දැනගන්න. එහෙමයි. දැන ගැනීම තුළ අපි දන්නවා ඊළඟට ආයි වේදනාවක් එනවා කියලා. ඒතර වේදනාවකින් සතුට වෙන්නවත් දුක් වෙන්නවත් නැහැ. හ්ම්. ඒකද අර කලින් අර දද්දොස්තරනවන කිව්වේ. ඒක දත ගැලවට පස්සේ සතුට වෙනවා. අතෝ වෙන්නේ ඇයි අපි ආයි වේදනාවක් එනවා කියන එක අපි දන්නේ නැති නිසා. දන්නේ නැති කම නිසා. අයි වේදනාව ඊළඟ දත නරක් වුණාම ආයි වේදනාවක් එනවා කියලා දන්න කෙනා දත දත් කැක්කුමක් ගල දතක් ගලවා කියලා සතුරු වෙන්නේ නැහැ. සතුරු වෙන්න දෙයක් නැහැ මම දත ගලවුවා දුකක් තමයි දෙන්නේ. තුවාලේ වේදනාව එනවා ඊළඟ. එහෙම යන්නේ. මොනවද ප්‍රශ්න තියෙන්නේ? ප්‍රශ්න නෑ ඔක්කොම හරි. ගන්න අවබෝධ කරගන්න. කම්ප්ලීට් කරලා ඉන්න කට්ටිය. ඔක්කොම දැන් ටිකක් ලෑස්ති කරන් ඉන්න යන්න දිවි ලෝකේ. ඒගි ඒගින් ගෲප් එකට ජොයින් කරන්න. මෙනි වයිම රෙඩි වෙලා ඉන්නේ. අවුද සරණරවල දින්නේ අංක එකට ටිකට් එක. නෑ නෑ ඔයලාරි ටිකට් එක ගන්න. <laughs> ආ ඒක ඒක නම් හොඳමයි. කොයි වෙලාවෙ දන්නේ ප්‍රශ්න නැද්ද ඔක්කොම හරි. ආසරයි ස්වාමීන් වහන්සේ දෛනික සතිය ප්‍රවැත්වීම ගැන කොච්චර වහන්සේගේ දේශනා ඇහුවත් ඒක තාම ඒකට හරියට යෙදිලා නැහැ ස්වාමීන් වහන්සේ ඒක තේරෙන්නේ නැහැ කොහොමද ඒකට යෙදෙන්නේ කියන නෑ ඒක යෙදෙන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැහැ කියනකට වැඩිය Taman දැනට කරේ මොකද්ද කියලා කියවනම් හරියට ඒකේ වැරද්ද හදාගන්න හරිය. දෛනික සතිය කියලා Taman කරපු දෙයක් තියෙනවා නම් අන්න ඒක කියවනම් හරියට. ඒක වැරද්ද හැදුවා නම් ප්‍රශ්නේ ඉතින්. සමනාංශ වහන්සේ කියන විදිහට අර මොකක් හරි ක්‍රියාවක ඉන්නකොට දැන් නෑ මට නෑ මට හරියට කෙලින්ම මෙන්න මේ දේ කරනකොට මම මේ දේ කරාගෙන මට හරියට එක්සැම්පල් එකක් කියන්න කරපු ප්‍රැක්ටිකල් කරපෙන්න එතකොට හරි. එතකොට මට බලතේ හරියට කරාද නැද්ද? එහෙමයි. සවනස දැන් වලන් පිංගන් එහෙම හොදනකොට ඒක සෝදන. එම අල්ලනවා ඒක ස්පර්ශය දැනුණා. ඒ වෙලාවේ වෙන දේවල් හිතන්නේ නැතුව ඒක ඒ දැනීමේ සිහිය පවත්වා ගන්න උත්සාහ කරා සවනස. ඔව් එතකොට මොකද උනේ? සමහරවිට ටික වෙලාවකින් ඒක අමතක වෙනවානේ. ඒ කියන්නේ ආයි සිත වෙන කොහෙට ගිහිල්ලා ටිකකින්. ඒ කියන්නේ ඒක ගියේ කොහෙටද? ගියේ කොහෙටද කියලා මට එහෙම මතක නෑ සාමනාංශ. ඒ කියන්නේ වෙන මොකක් හරි හිතවිල්ලක් ඇවිල්ලා. හ්ම්. ඒ ඔස්ට්‍රේලියා බලන් තියනවද? බලන් තියනවද? ලංකාවෙන් ගිහලා මේ ගන්නත් තියෙනවා. තමයි කියන්නේ පුරුද්ද. පුරුද්ද වලින් ගියත් අඟහරු ලෝකෙට මේ ලංකාවෙන් අරගෙන යනවා මොනවද මේ උඹලකටයි අච්චාරුයි නේද? තවට දෙයි බල බලන් හොදනකොට දැන් අපි වළඳ අල්ලනකොට ස්පර්ශයට සිය යනවා. එහෙමයි. ඒකට සිය යුදේ නැද්ද? යෙදුව ස්වාමීන් වහන්සේ මම දැන් එක අතකින් අල්ලගෙන ඉන්න අනිත් අතේ අත වැඩ කරනවානේ අත් දෙකම හොදන්න බෑනේ එතකොට එහෙම හොදනකොට ඒ ක්‍රියාවලිය දිහා අපිට බලාගෙන ඉන්න පුළුවන් එම් බලාගෙන ඉන්නකොට වෙන අරමුණකට යනවා දැන් ප්‍රශ්නේ තියෙන්නේ බලන් හිටපේක නෙමෙයිනේ හිත වෙන අරමුණ ගියේ ප්‍රශ්නේ තියෙන්නේ නේද එහෙම දැන් ගියා නම් දැන් මොකද්ද කරන්න ඕනේ නැවත ගේන්න හරි දැන් ආ දැන් අපි පාරේ යනවා පාර යනකොට කියනවා අනේ මම දැන් හොඳ ලස්සනට කෙලින් පාර ගියා ඔන්න දැන් බම්බුවක් තියෙනවා මොකද්ද කරන්න කියලා <laughs> පාරේ අතර බලන්න වංගුවේ මේ ස්ටීරින් වීල් එක කපලා වාහනේ හරවුවා. ට්‍රැක් එකට දාගන්න. ස්ටීරින් වීල් එකක් දීලා තියෙන ඒකනේ. පිට ගියා නම් ආය අතුලට ගන්න. එහෙම ගන්නකොට ගන්නකොට බුදුහාමුදුර දේශනා කරනවා අර බල් සතෙක්ව අපි ගෙනල්ලා ගැට ගහන ගැට ගහනවනේ. ගහක ගැට ගැහුවාම ඌ යන්නමනේ හදන්නේ. විතරක් කියම ගැට ගැහුවොත් මැරෙන්නම හද යන්නම නේද නම යන්න බැරුව කොයිලා හරි ගහ මුල නතර වෙනවා. අති වැටිලා නතර වෙන්න වෙනවා. අන්න එහෙම වෙලාවක් යනවා. ඒ මට්ටමෙන් හිත මෙල්ල කරන්න වෙනවා කියන්නේ. ඒක ඇවිල්ලා බොහොම වේස්ට්ම කේස් එක. නාරු එකක් තියෙනවා. ඉතින් ප්‍රාථමිකම අවස්ථාව. ඊට පස්සේ තමයි ධර්මාභෝධය කියන කතන්දරේ එන්නේ. මුලින්ම අර වැඩේ එහෙම නැත්නම් ඕකේ තව ස්ටෙප් එකක් තියෙනවා. ඕක කරනකොට සුමානියක් දෙකක් කරනකොට යනවා ගිහලා ඔටෝමැටිකලා එන්නේ. අන්න ඒ මට්ටමට එනවනම් ගොඩක් හොඳයි. දැන් අපි බලෙන් ගෙනල්ලානේ භාවනාව දෛනික හතේට කියන්න වෙන්නේ. එහෙම නැතුව දැන් ඔකට තමන්ට හොඳම දේ තමයි දෛනික සතියේ සක්මන් භාවනාව කරා නම් ඔක හරියටම අවු වෙනවා. මොකද පාදේශපන්සේ සිය යොදවන්න ඕනනේ. දැන් මම සාමාන්‍යයෙන් කෙනෙකුට දෛනික සතිය පවත්වන්න එහෙම කියන්නේ නැහැ. සාමාන්‍ය කෙනෙකුට. ඕක ගැන ඕකයිල මගේ පිළිවෙල නෙමෙයි සාමාන්‍ය. අපිට ක්‍රිකට් එක යන විදිහට අපිට සම්මා වායාමයෙන් එහෙම යන්න වෙනවා. නමුත් මගේ ක්‍රමය ඕක නෙමෙයි. මගේ ක්‍රමය තමයි දෛනික සක්මන් භාවනාව කරන්නේ. එහෙමයි සමහරවිට. තේරෙනවද? එහෙම. සක්මන් භාවනාව කරනකොට පාද ස්පර්ශයේ හිත යොදවන්න අපි අමතර වේසක් යොදවන්න බෑ තියෙන්නේ. ඒ දෙක කරන්න වෙනවනේ. අන්නේ ස්පර්ශයට හිත යොදවපු එක ඒ පැක්ට්‍රිස් එක අරගෙන දෛනික වැඩවලට ඒක ආදේශ කරගන්න ඕන. එතකොට යා එන්නේ පුහුණුවක් ඇතුව. ස්පර්ශය කෙරේ සිය පැවැත්මේ පුහුණුව ඇතුව තමයි දෛනික හිතේ පටන් ගන්නේ. එතකොට එයා කල්පනා කරන මට සක්මන් කරන පැය භාගයක් පාද ස්පර්ශයේ සිය පවත්න්න මම උත්සාහ කරා නම් එයි මට අනිත් ටික කරගන්න බැරි. එයා මොකද සක්මන නතර කළා ඉදිනේදා වැඩ කටයුතු කරන කොටත් තියෙන ඔය ඔය ස්පර්ශය තමයි. වල වෙන ස්පර්ශයක් එන්නේ නැහැ නේ. තමන්මනේ අනිත් ටිකක් කරන්නේ. එතකොට টয়ලට් එකට යනකොට ගිහලා එනකොට ගෙදර ඇවිදිනකොට හ්ම් වලම් පිටන් පිටන් ඕදනකොට. ඒ තියෙන 30 වර්ෂේ. මට පුරා නේද? මේකට අර පුහුණුව අරගෙන මෙතෙන්ට කොපි පේස් කරන්න දෙන්නේ. ඒක නිසා අර අර වගේ පුහුණුවකින් යනවනම් වැඩේ ලේසියි. තම තමන් දන්නවා ස්පර්ශයකදී සිය පවත්තන කොච්චර අමාරුද. ඒක පුහුණු වෙලා තමයි එන්නේ. අnder මචං නෝස්. ඒ කියන්නේ එකපාරටම අපිට එකවසරට දාන්න බෑනේ මොන්ටිසෝරි යන්න. ප්‍රයිමරි ඔක්කොම කරලා ඉන්නේ. එකපාරටම අර ළමයට බෑ ඒක අකුරක් කියන්න බෑ. මුලින් පු ට්‍රේනින් එකක් දෙන්න ඕන. ඔතන දැන් පැය කාලක් සක්මන් කරන්න. වෙලාව තියෙනවද සක්මන් කරන්න? වෙලාව තියෙනවද? පුළුවන් සාමහන්ස. විදුල ඉඩ තියෙනවද? තියෙනවා සාමහන්ස. විදුල ඉඩ තියෙනවද? ඔස්ට්‍රේලියාව ගත්තොත් වර්ග කිලෝමීටර් මිලියන කීයක්ද? එයා ගෙවල්වල මිදු අක්මන් ගන්න අඩි 20ක් <laughs> ගේ ඇතුලෙත් කරන්න පුළුවන් නේද සංඥාස් ඔව් පුළුවන් ඔතන මේ ගේ ඇතුලේ කරනකොට මේ පාපිස්සක් දාගන්න ඕනේ ඒකට මම ওই ක්‍රමයක් හොයාගත්තා මේ සාමාන්‍යයෙන් මම ලිමිට් කරලා තියෙන පෑබාගෙන යන සක්මන් කරන්න එපා කියලා හන්දිය අමාරු වෙනවා කතාවක් වෙනවා මේ ටයිල් වල නේද ටයිල් තියෙන්නේ සක්මන් කරනවා. නෑ සමනස මේ ලී පොලවක් තියෙන. ලී ලී පොලව. ඔව් දෙකම ඉතින් වෙනසක් නැහැ. ඒකේ ඔය සක්මන් කරනකොට ධනිෂ්ඨ තියෙනවනේ. ධනිෂ්ඨ එතනින් නැවෙන්න ඕන. ධනිෂ්ඨ නවන්න නැතුව කෙලින් දඩාන් වල කකුල තිබ්බහම මේ මේ පීඩන එනවා කෙලිම. මෙහෙම ඇවිල්ලා ස්මුද්‍ර ගාවටම යනවා. රිලීස් වෙනවනේ. අර ඇබ්සෝබ් කරනවනේ. එතකොට අර අස්ති ගෙවෙනවා වැඩි එතන. ධනිෂ්ඨ තියෙන ධනිෂ්ඨ අර හිතන්නේ පොඩ්ඩක් නැවෙන ගතියක් තියෙනවානේ අපි ඇවිදිනකොට පොඩ්ඩක් නැවෙනවා. අන්නේ නැවිල්ලත් එක්ක කරනවා නම් සෑහෙන එකක් පුළුවන්. අපි අර බොරු කකුල් කාර්යය වගේ නිකන් අර කකුල මෙහෙමම ධනිෂ්ඨ නවන්නත කකුල නිකන් අර මේ කීලි කරුණෙන් තියෙනවා වගේ අන්නේ විදිහට ඇවිද්දොත් මේ ටිකක් අමාරුයි. එතකොට ඒක මම බලලා දෙනවා තුනටි එහෙම රිදරනවා. ඒක සක්මණෙන් පස්සේ. උදට නවලා සක්මන් කරනවා නම් ඒතකොට සාමාන්‍ය වෙදීමක් වෙනවා කියලා. ඒතකොට ප්‍රශ්නයක් නැහැ. කම්බඩාවට දාන්න බලන්න කන. හොඳයි සර්. හෙට වැඩට තියන්න තියෙන සමනස හෙට උත්සාහ කරන්න දාන්න. ඒ වැඩ ගැන සක්මන් තමයි. <laughs> වැඩයි සක්මන් දෙකට බෙදලා. වැඩට යනකොටත් සක්මණෙන් යනවා. හොස්පිටල් එක ඇවිදින් තියන්නේ. තියන. මඩියම නෑ සමනස වාට්ටුව ඇතුලේ විතරයි. වාට්ටුව ඇතුලේ ඉඳාම ඒක. තවර තේරේ සක්මණේ ස්පර්ශයේ සීපාත්තන මෙච්චර අමාරු මේක ලීසි දෙයක් නෑ සංකීර්ණ වැඩක්. අපේ ඊට හැමදෙස්සෙම අනවශ්‍ය දේවල් වලට යනවා. ඒකයි හොඳයි. තේරුවන් සන්නේ. තෙරුවන් සරණයි. කවුද ඉන්නේ කතා කරන්නේ? අවිනාස අපි සාමාන්‍යයෙන් ප්‍රාර්ථනා කරන චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා. එතකොට මේ භාවනාව තුළින් ඒක කොහොමද කෙරෙන්නේ කියලා සුඩ පැහැදිලි කර දෙන්න පුළුවන්. ඒක මොකද කියන්නේ? චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් භාවනාව තුළින් කොහොමද ඒක ලැබෙන්නේ කියන එක ස්වාමීන් වහන්සේ. චතුරාර්ය සත්‍ය භාවනාවේදී ලැබෙන්නේ. ඒක බුදුහාමුදුරු කියලා තියෙන්නේ. දුක දුකට හේතු දුක නැති කිරීමේ මාර්ගය අරිෂ්ඨාංග මාර්ගය. ඒ අරිෂ්ඨාංගික මාර්ගය යනකොට මොකද නැති වෙන්නේ? අරෂ්ඨාංග මාර්ගය යනකොට නැති වෙන්නේ මොකද්ද? දුකද නැති වෙන්නේ දුකට හේතුවද නැති වෙන්නේ? දුකට හේතුව සුප්‍රණස්. ඔව් දුකට හේතුව තමයි නැති වෙන්නේ. දැන් අපි කෑම කනකොට සිහියෙන් කෑම කනවා කියන්නේ දුකට හේතුව තමයි නැති ගන්න. කෑමට තියෙන තණ්හාව නැති වෙන්නේ. ස්පර්ශය කරසිය පවත්නවා. කෑමට තියෙන තණ්හාව නැහැ කියන්නේ මේ කෑම නිසා ඇතිවන යම් පිළි තණ්හාවක් ඒක නැහැ කෑම හොඳ නැහැද කියලා හිතනවා ගැටි එහෙනම් කෑම හොඳයි කියලා අද හෙටත් ඒ කෑම බලන්න හෙටදී වෙන කෑම හෙට කොහිලයි බත් අද උගුල් මාසෙ බත් දෙන්නේ හෙට කොහිලයි බත් දැන් අපි දානේ මේ එහෙම දානේ වෙනවා ඉතින් අර එකකට දුක් වෙනවා එකකට සතුට වෙනවා ඒකට තණ්හාව කියන්නේ ඒක. දුක් වෙන්නේ තණ්හාව නිසා. රස කෑම ලැබුණ නැති නිසා ගොරෝසු ආහාරයට තණ්හාවක් මේ ගැටීමක් ඇති වෙනවා. තරහාවක් ඇති වෙනවා. දුක ඇති වෙන්නේ සතුට ඇති වෙන්නේ දෙකම තණ්හාව නිසා තමයි ඇති වෙන්නේ. සම්මා වායාමෙන් සම්මා වායාමේ පවත්නකොට නැති වෙන්නේව තණ්හාව. තණ්හාව කොයිතරම් කොච්චරක් නැති වෙනවද? ඒ ප්‍රමාණයට දුක නැති. තණ්හාව සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරපු දවසට සංසාරෙම දුක ඉවරයි. මම තේරුණා. එහෙමයි ස්වාමීනස් තේරුණා ස්වාමීනස්. තේරුණා මෙච්චර බාර කරන්නේ ඔක දන්නේ නැහැ. දුක්ඛ නිරෝධේ නිරෝධය නිරෝධය කියන්නේ නිරෝධ. රෝධය කියන්නේ කරකැවීම. නිරෝධය කියන්නේ නැවත නැවත දුක Taman තුලට නැවත නැවත එන එක නතර වෙනවා. ඒක නතර කර ගන්න අරහතංග මාර්ගය තමයි වැඩන්නේ. අරහතංග මාර්ගය යනවා කියලා කියන්නේ දුක තියෙන දුක නත් ඉවර ටික ටික ටික අඩු වෙලා යන්න බෑ. අලුතෙන් දුක් හටගෙන Taman තුලට දුක රෝධයක් වගේ පෙරලි පෙරලි එන ගතියක් නැති වෙනවා. අරෂ්ඨාංග මාර්ගය යනවා. අරෂ්ඨාංග මාර්ගය යන කෙනෙක් යන්න බලන්න පුළුවන් නම් යට. ඔය කොහෙවත් යන ඒව ඇවිල්ලා තියෙනවා ඒක දෙහෙමෙන්නේ නැහැ. අපි හැමදෙස්සෙම ලෙඩක් දාගන්නෙම ඔය අස්දෙමත් වෙලාම සීන් ඉන්න වෙලාවක ලෙඩක් වෙන්නවද බලන්නේ. කෙනෙකුට කේන්තියෙන් බයිනවද? නෑ ඒව මොකක්වත් නෑ. ඔය අරෂ්ඨාංග මාර්ගයේ තොර වෙලාවක කරපෝ ඕනේ නැති ගොන් වැඩක් හින්දා තමයි මොල මොට්ටල වැඩක් හින්දා තමයි ඊට පවදා දුක එන්න පටන් ගන්න. ඒ වෙලාවෙම. අරස්ඨාංග මාර්ගයේ ඉන්න තාක් කිසිම දුකක් නැහැ. එන්න තැනක් නැහැ. මොකද එන්න තැනක් නැති එක දුක්ඛ නිරෝධ ගන්න. යාළුවා. ඒ හදලා තියෙන දුක් නිරෝධයට පැත්ත. දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව. කායික දුකක් ආවත් එයා දුක් දුක විඳින්න යන්නේ දුක දිහා බලන්නේ භාවනාවේ දනිෂ්කක්කමක් එනකොට උරණි ගැක්කමක් එනකොට හිසේ ගැක්කමක් එනකොට දුක දිහා බලන් ඉන්නවා කියන්නේ ඒක තමයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය කියන්නේ ඒක ආරෂ්ඨාංග මාර්ගය දුක දිහා දුක් වේදනා දිහා බලන් ඉන්නවා කියන්නේ ආරෂ්ඨාංග මාර්ගය තමයි එතකොට දුක් වේදනාව කෙරෙහි සිය පවත්තක් නැහැ. එළව තේරුම් ගන්න. තේරණේ? ඒන දුක කෙරෙහි අපේ මනස ඒකාග්‍රතාවය පවත්වන විතරයි. දුක් විඳින කෙනෙක් නැහැ ඉතින්. අපේ දුක කෙරේ ගැටීමක් නැහැ කියලා කියන්නේ අනාගතයේ යම් කිසි දුකක්. අවිද්‍යාපත්‍ය සංඛාර වශයෙන් අනාගතයේ යම් කිසි දුකක් හට ගන්නවා නම් ඒකත් නැති වෙනවා. ඇයි අපි දුකට චේතනා පහල කරන්නේ? චේතනා පහල කරම කර්ම හැදෙන කර්ම හැදෙන අනාගත දුක් හැදෙනවා. නිර්මාණය වෙනවා. ඒ කර්ම වක්‍රේ දික් වෙනවා. කර්මවත් වෙලික් වුණොත් ආයේ කොයිලා හරි පොයින්ට් එකේදී ආයේ ඒක සක්‍රිය වෙනවා. අර ගිනි කන්දක් පුපුරනවා වගේ කොයිලා හරි ආයේ පුපුරනවා. තේරෙනවද? චින්ද්‍ර කියන්නේ තේරුණා ස්වාමීන් වහන්සේ. තේරුණා ස්වාමීන් වහන්සේ. ගොඩක් පින් ස්වාමීන් වහන්සේ. හොඳයි. අපරාධ ප්‍රශ්නේ අද ලබන හැටි කරන්න ඕනේ නැහැ මම. ඔක්කොම ඉවරයි තා. මේ සතිය නතර කරනවා ප්‍රශ්නාවල ඔක්කොම උත්තර හරිනේ මේ ජොබ් එක කරන විදියක් දන්නා දත් ගලවන්න ඕන විදිය දන්නා ඒරම දන්නා IT කොහොමද පුර හරිනේ එතේ ඉඳන් මීටින් අරව මෙයා මොකක්වත් නැහැ දුන්න ගම උත්තර දීගෙන දීගෙන යන්න තියෙනවා සට්ටික් ගලවන්න දෙන්නේ 32ක්. <laughs> <laughs> ඔය දොස්තරම ගියාද? ඉන්න ස්වාමීන් වහන්සේ. <laughs> දැන් ඉතින් බලන්න නරක පිච් එකේ ඔක්කොම අර වෙන ප්‍රශ්න නැහැ කාටවත් නේ. නෑ අපි නතර කරනවා. මෑනියෝ ආගෙන දෙන්නේ. ගැලැක්සි මෑනියෝ චක්‍රාවට ඉන්නේ ගැලැක්සි දෙකේ ඉන්නේ ගැලැක්සි 2 එකේ අපේ එකේ නෙමෙයි ඇන්ඩ්‍රොමීඩා එකේ ආවේ දැන් අපේ වැඩසටහන නතර කරන්නේ නැහැ ඉඳගෙන අපේ ලබන අපිට අර වීඩියෝ එක ඉවර කරගන්න බැරුණා නේද අර සප්ත සූර්යග්‍රමණ සූත්‍රය ටික අවසාන ධර්ම දේශනාව ඇහුවද හතරවෙනි? මානවයාගේ සම්බන්ධය ඒක අපි ඉවර කරා. එතකොට අපිට ඊළඟට තියෙන්නේ ඔය තා පොඩි පොඩි කැලි ටිකක් තියෙනවා තාරන්න. සක්වල ගැන සම්පූර්ණ විස්තරය. පිටසක්වල ජීවීන් ගැන තියෙන කතාරන්න ඊළඟට. 31 තලයම තියෙනවා අපිට කතා කරන්න ටිකක් සෞරග් ගන්න මණ්ඩලය ඒ ටිකයි. ඒ ටික කතා කරන්න තියෙන ඊට පස්සේ ඊළඟට අපිට ආගම් ලෝකෙට ආගම් කොහොමද ආයේ බුදුදහම බුදුදහම නෙමෙයි කොහොමද කතා කරනවා කතෝලික ආගම Hindu ආගම මේ මුස්ලිම් ආගම් කොහොමද ලෝක නිර්මාණය වුණ විදිය සා හෝමෝ සේපියන්ගේ මා එයා හදාගත්ත ආගම් තියෙනවා ආබස්සර මානවයා හදපු ආගම් තියෙනවා ඒවැදේ වෙනස්කම් එහෙම ටිකක් තියෙනවා ඊට පස්සේ ආගම් ඊළඟට අපිට ඒකට ඉන්දුනීය ශිෂ්ටාචාරයේ බුදුදහම පැත්තට ඊට පස්සේ අපිට එන්න වෙනවා ආගම් අතරට සිද්ධවත් බෝසතාණන්ගේ පැමිණීමෙන් පස්සේ මොකක්ද උනේ ඒ වෙච්ච අර ගේම් චේන්ජ් එක යා මොකද ඒක කරේ කියන එක ඊට පස්සේ අපිට කෙලින්ම මේ දර්ශනා මාර්ගයේ පොතට ඉනිසරේ අපිට එන්න පුළුවන් ධර්ම දේශනා 200ක් 300ක් විතර අපිට ඉස්සරහට එහෙම කියනවා කරන්නේ අවුරුදු ගානක් ප්‍රොජෙක්ට් එක. බයි. ඉමනයිටි අපි අද වැඩසටහන මෙතනින් સમાપ્ત කරනවා. එතකොට අද භාවනා වේගාචරින් කරගත්තා ඒ භාවනා කුසලය සම්මා දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා සිටිනම් ඒ සියලු දෙවි දේවතාවුන් වහන්සේලා මේ කරගත්තා වූ භාවනා කුසලය දැක සතුටටපත් වී මේ ඒ භවයේදීම චතුරාර්ය සත්‍ය ලැබ ගන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමා නම් මේ පරලෝකියා වූ යම් කිසි මළගිය ඥාතියෙක් නැත්නම් പ്രേත මළගිය ඥාතියෙක් නැත්නම් ඔවුන්ගේ දුක්ඛිත තත්ත්වයටපත් වෙලා තියෙන ඒ තමන්ගේ ආත්ම භාවය සුගිත මුදිත තත්ත්වයටපත් වේවා. ඒ වගේම මේ භවයන්ගේ ඉක්මනට මිදිලා සුගතිගාමී ආත්ම භාවයකට ලැබ ඒ භාවයේදී උතුම් චතුරාර්ය සත්‍ය ලැබ ගන්න තමන්ගේ මළගී പ്രേත ඥාතීන්ට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරමින් පුණ්‍යානුමෝදනා සිද්ධ කරමින් අද මේ කරගත්තා වූ සමූහ භාවනා වැඩසටහන මෙතනින් සමාප්තිය සටහන් කරනවා. සියලුම දෙනාට තෙරුවන් සරණයි. මේ භවයේදී මුතුන් චතුරාර්ය ලැබ ගන්න. තමන්ගේ අර ධර්ම චක්‍රේ කරකවා ගන්න. භාවනා කරාට මදි. ධර්ම චක්‍රේ කරකවා ගන්න හැටි වාග්ය ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි උන්වහන්සේගේ වැඩ කටයුතු තව තව කර ගැනීමට දායකය ලැබේවා. මේ කොතරම් කියවත් නිදීමට හේතු වාසනාව වේවා.